ඉතින් මේ සූත්‍ර සඳහා දේශනාවලිය සඳහා ඒ දසුත්තර සූත්‍රය අපි ඉස්සරහින් තියාගෙන ඒකේ එක එක කාරණය ඒ ඒ දවසට ඉස්සරහින් තියාගෙන යන ගමනක් වගේ පේන්න තියෙනවා. ඉතින් මේ මාතෘකාව ඉදිරිපත් කර ගැනීම සඳහා සාරිපුත්‍ර ස්වාමීන් ප්‍රශ්නයක් අහනවා. "කතමේ චත්තාරෝ ධම්මා අභිඤ්ඤය." යෝගාවචරයෙක් විසින් භ්‍රමචර්යය රකින්න කෙනෙක් විසින් අති විශිෂ්ට ඥාණයෙන් දත යුතු හතර මොකද්ද කියලා ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ කියලා උත්තරයක් දෙන්නයි මේ ප්‍රශ්නය අහන්නේ. ඊට පස්සේ ඉතිස්සලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින්ම විශිෂ්ට ඥාණයෙන් දැකියුතු එක මොකද්ද කියලා අහලා තියෙන උත්තර දීලා තියෙනවා. විශිෂ්ට ඥාණයෙන් දැකියුතු දෙක මොකද්ද කියලා අහුවොත් ඒකටත් උත්තරේ දීලා තියෙනවා. විශිෂ්ට ඥාණයෙන් දැකියුතු තුන මොකද්ද කියලා අහුවොත් ඒකටත් උත්තරේ දීලා තියෙනවා. ඊට පස්සේ විශිෂ්ට ඥාණයෙන් දැකියුතු හතර කිව්වොත් ඉතින් සාමයක පේනවා මේ ප්‍රශ්නවල තියෙනවා හරි පුදුම සුවිශේෂී ගතියක්. ඉතින් ඒකට ਸਰවචනanse ඇරිච්චාම මෙවැනි ප්‍රශ්නයක් නගන්න හරියට ප්‍රස්ථාරගත කරලා ඒ ප්‍රස්ථාරේ මේ කොටුවේ තියෙන මෙන්න මේකයි කියලා කියන්න තරම් අධිකාරී ශක්තියක් තියෙන ධර්මසේනාධිපති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට. ඒකම හරි උත්තර දෙන්න පුළුවන් තුන්වහන්සේට තමයි. ඉතින් අපිට තියෙන දැන් මේක අවුරුදු 2600 කට පස්සේ ඒක කටපාඩම් කරගන්නත් ලේසි. ඒ වගේම මතක තියාගන්නත් පුළුවන් එතකොට ඉස්තම් පුරෝණ ක්‍රමයට වගේ හෝ ඊට පස්සේ මේ කියන කාරණාවල නිකන් හුදු දැනුම සඳහාම නෙවෙයි ඒකේ ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. ඒක කොහොමද ක්‍රියාවත් කරන්නේ කියලා. එකට එකට එකට එකට යන ධර්ම પરම්පරාවක් මෙතන තියෙනවා. ඉතින් චතුරාර්ය සත්‍ය කියුවට පස්සේ ඒක ඇතුළේ තියෙනවා ඒ පටිච්චසමුපාද ස්වરૂපයක්. දුක මොකද්ද? දුකට හේතුව මොකද්ද? ඊට පස්සේ Nirodhe මොකද්ද? Nirodheට මාර්ගය මොකක්ද? ඉතින් පසුගිය දවස් ටිකේම අපි උත්සාහ කළේ ඒ දුක මොකද්ද? ඊට පස්සේ දුකේ සමුදය ඊට පස්සේ ඒකේ Nirodhe කියන කාරණා ටික. ඉතින් එහිදී මේ samudaya නැත්නම් තෘෂ්ණාව එක වාටියක් නෙවෙයි වාටි කීපයක් කියන එකක් කියලා මේ වගේ මාතෘකාවට ආපුවම අපිට ඉගෙන ගන්න වෙනවා. අපි සාමාන්‍යයෙන් තෘෂ්ණාව කියන වචන තමයි පාවිච්චි කරන්නේ. නමුත් මේකේ ලිහන තැනට ගියාම තෘෂ්ණාව කියන තරම් මේ එක දෙයක් නෙවෙයි ඒක පැතිකඩ රාශියක් සහිත විපරිණාම වෙමින් යන චෛතසිකයක්. ඉතින් ඒකටම ඒ තෘෂ්ණාවටම මේ සූත්‍රයේ ඒ වගේම අනිකුත් සරුවචන වහන්සේ විසින්ම දේශනා කරපු සූත්‍රවලත් රාග, ඡන්ද, ප්‍රේම, තණ්හා, පිපාස, පරිලාහ ඉතින් මගේ රාශියක් නම් තියෙනවා. ඉතින් අපි සාමාන්‍ය ජීඳා ජීවිතේ නම් අපි ඒක හේතුකෝ පෙන්නනවා සංසාරට බැඳිච්ච හේතුව තෘෂ්ණාව කියලා. නමුත් විස්තර විභාග කරලා යනකොට යෝගාවචරයක් වශයෙන් ඒකේ විවිධ පැති කඩවල් එකම දේ විවිධ විදිහට පෙනී හිටින වෙලාවල් තියෙනවා. එතකොට මේ විදිහට පෙනී හිටින මේ තෘෂ්ණාව එක සැරේ ගලවන්නත් බෑ. මේ එක එකනා එක එකනා රතුරුන් ගෙඩික පොත්ත ගලවන්න වගේ එකින් එකට එකින් එකට පතුරු ගහන්න ඕන. නැත්නම් කේල් ගහක පොතු ගලවන්න වගේ පිටම තියෙන පොත්ත ගලනකොට ඊගා පොත්ත පේනවා. ඊගා ගලනකොට ඊගා එක පේනවා. ඉතින් ඒක සඳහා දල සැකස්මක්, ශලස්මක්, ਸਰවචනාංශයේ ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා පෙන්වන බව සාමාන්‍ය පොත්පත් පෙරලා නැතෝ දානවා. අපි ඒකටම ඒකත් මතු කරගෙන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම මේ තිස්සලා සූත්‍රයේ දසුත්‍ර සූත්‍රයේ ඉස්සලා සූත්‍රයේ තියෙන සංගීති සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ විනිබන්ධ චේතසෝ විනිබන්ධ වශයෙන් හිතේ බැඳීම් පහක් ඒ පහම තණ්හාව තණ්හා ආකාර පහක් නැත්නම් තණ්හාවේ හේව නැලි පහක්. මේ හේව නැලි පහේ පෙළ ගැස්මක් තියෙනවා. ඒක ඉස්සල්ලාම පෙන්නනවා භාවනා කරන්න පෙළඹෙන කෙනෙක් නැත්නම් ආධ්‍යාත්මයක් ගැන හිතන කෙනෙක්, බයලජ්ජාවක් ගැන හිතන කෙනෙක්, සංසාරේ බය දන්න කෙනෙක් මේ කාමයේ නැත්නම් කාම තණ්හාවේ ආධිනව තේරුම් ගන්න. ඒක පුංචි නිසා නෙවෙයි අපි පොසු දවසට සාකච්ඡා කරන නිසා මම ඉක්මනට ඉක්මනට මතක් කරගෙන යන්නේ මේ කතන්දරේ මේ මල් මාලාව ගොතන්න ඕන නිසා. මේ කාම තණ්හාවේ තියෙන ආදීනව දැනගත්ත කෙනෙකුට විතරයි අබිනිෂ්ක්‍මණයක් කාම තණ්හාවේ වෙන්වීමක් ගැන කල්පනා කරන්න පුළුවන් වෙන්නේ. ඒ වින් වෙච්ච කාම තණ්හාවෙන් අශේෂ විරාග නිරෝධෝ කියන විදිහට ශේෂ රහිතව අතුරු ඉතුරුවක් නැතුව මේක නිරුද්ධ වෙන්න ඕනේ නිරෝධ සත්‍ය තේරුම් ගන්න. ඉතින් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි වාගේ මේ අමුදරුවන් රකින්න ගෙවල් දොරවල් ඇති විවිධ වැඩ රාජකාරී යුතුයකම් ඇති කෙනෙකුට මේ කාම තණ්හාව අශේෂ විදියට ඉතුරු රහිතව දුරුකම් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක හරි අමාරු දෙයක් සාමාන්‍ය බෞද්ධයා හිතන්නේ ඒක ඉස්තිරවම gediya pitima අයින් වෙන්න rahat වෙනවා. ඒ නිසා අපිට මේ ජීවිතය ඕක කරන්න බෑ. අපිට ඒකට මේ රහත් වෙනවා කියන්නේ විශ්වවිද්‍යාලයට යම නම් දැන් අපිට මොන්ටිසෝරි පන්ති වැඩ ටික කරගෙන යන්න පුළුවන් කියන අදහස තමයි සාමාන්‍ය බෞද්ධය තුළ තියෙන්නේ. ඒක මේ ඉතිහාසයත් එක්ක මලකට ගෑච්ච අදහසක් කියලා මගේ හිතේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්තියේ නැත්නම් ප්‍රතිපදාවේ මේ කාම තණ්හාව අශේෂවම දුරු කරන්න පුළුවන් తాවකාලික එක බුද්ධ විදින්න පුළුවන්. ඒ නිසා යම් කෙනෙකුට මේක මේ ජීවිතේ මේ පොළොව උඩ ඉඳගෙනම මේ කාම තණ්හාව නැති తত্ত্বය කොහොමද කියලා දැනගන්න ඕනේ. ඒක කල හැක්කක් කියලා උපකරලා දෙන්න පුළුවන් නම් ඇත්තටම නිවන අපේක්ෂා කරන කෙනෙකුට ඒක ලොකුම ලොකු සාන්තියක්. ඇහෙන එකත් ලොකු සාන්තියක්. මුළු තණ්හාව නැතුනට ගොනේ කාම තණ්හාව දුරු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා ඇහෙන එක. ඒක තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කාමේ පතුරු ගහලා වෙන් කරලා මෙන්න මේක තමයි පළවෙනි එක ඒ පොත්ත ගලවලා පොඩ්ඩක් පුරුදු වෙන්න කියලා. එතකොට උළුයි යට පොත්ත ගැන පොඩ්ඩක් යට තියෙන තණ්හාව තේරුම් ගන්න. ඉතින් මේක තමයි අපි කියන්නේ මේ කාම තණ්හාවෙන් ගෙන්විවට ගන්න ප්‍රයත්නය තමයි මේ අබිනිෂ්ක්‍මණය ගීගී අතහැරීම. එහෙම නැත්නම් කාය විවේකේ එහෙම කාම ගුණයන්ගේ ආධිනව සැලකීම. මේක ඔක්කොටම කරන්න බෑ. මොකද අද ලෝකේ කාම ලෝකයක්. අද දිනුන කියන්නේ කාමේ දිනුවා. પરම්පරා ගානක් මේකේ ඉඳලා තියෙන ඉතින් කාටද ඒත් අපිට පේන්න තියෙනවා මේ වගේ ශාලාවකට ආවම යම් ප්‍රතිශතයක් ඉන්නවා මේ කාමෙන් දුරවන් වෙන්න ඕනේ කියලා හිතන. ඒ මොකද ඒක දුරවන් කරන්නේ නැතුව නිරෝධයක් දක්වන්න බෑ. ඒ කාමයෙන් නිරුද්ධ වීම තමයි නිරෝධ සත්‍ය කියන්නේ. ඉතින් මේ නිරෝධය කියලා කියන්නේ නිවනනේ. මේ නිවනේ පහෙන් එකක්වත් తాවකාලිකවත් අත්විඳින්න පුළුවන්ද? මෙලෝ වශයෙන් අස්පනා අපිට බලන්න පුළුවන්ද කියන ප්‍රශ්නටයි අපි මේ බහලා තියෙන්නේ. ඉතින් ඒකෙදී මේ පළවෙනි කාමය ගොරෝසුම කාමය කාම තණ්හාව දුරුවන් කිරීම සඳහා කාය තණ්හාව ඉදිරියට ගන්න කියන එකයි මේකෙන් නොකිය කියන පණවිඩේ. කාම තණ්හාව ගාව තියෙන සංහාර කියනවා කාය තණ්හාව කියලා. තමන්ගේ කායක තියෙන මන අපේ. සක්කාය දිච්චිය කියලා මේකට කියනවා. මම වෙමි කියන අදහස. ඒ සක්කාය දිට්ඨිය කාම තණ්හාවේ කොටසක් වශයෙන් තමයි තියෙන්නේ. දැන් මෙතන මේ කායගත සති භාවනාවේදී එහෙම නැත්නම් රූප කර්මස්ථාන භාවනාවේදී අපි කරන්නේ කාම තණ්හාවේගේ ආදීනව දැකලා කාම තණ්හාවේ දුරුවන් කළ යුත්තක් తాවකාලිකව දුරුවන් කළ යුතුයි අත්දකින්න පුළුවන්ද කියලා 100%ක්ම හිත එක චිත්තක්ෂණයක හෝ කයේ තියන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් අපි දැන් මේ වෙනකොට දවස් 5ක් 6ක් උත්සාහ කරපු නිසා මේ පිටස ගැන කතා කරත් ඒ කෙනෙකුට දැනගන්න පුළුවන් වෙයි හොඳ ප්‍රයත්නයක් කරොත් හොඳ දෘෂ්ටියක් තිබුණොත් යම් වෙලාවක මගේ හිත 100ට 100ක්ම මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ තියෙනවායි කියලා කියන්නේ. සක්මන් කරනකොට සක්මන් කරනකොට ඉරියව්වේ තියෙනවායි කියලා කියන්නේ. ඇලවිලා නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න ඉරියව්වේ තියෙනවායි කියලා කියන්නේ. හිතගෙන ඉන්න වෙලාවක හිතගෙන ඉන්න ඉරියව්වේ තියෙනවායි කියලා කියන්නේ කයට හිත ගිය බව සහතික නම් අර කාය තණ්හා කාම තණ්හාව 100ට 100ක්ම අශේෂව නිරුද්ධ කෙරුවයි කියලා කියන්නේ ඕක තමයි සාක්කය. ඉතින් ඒ නිසා කාට හරි පුළුවන් නම් වග වෙන්න සම්මාදිට්ඨියක් හදාගන්න යෝනිසමස්කාරයක් හදාගන්න මේ කයට හිත දමන එකෙන් අපිට හම්බ වෙන කිසිම සම්මානයක් ලාභයක් සිලෝකයක් සම්මානයක් මුකුත් නැහැ. ඒ වගේ මේකට හිත දැම්මයි කියලා පේන්න ලස්සන දෙයක්වත් නැහැ. ඒක හරි කරදරයක්. මේ කයේ තියෙන හැදෙන දෙචිසක් කුණප අසුචි. ඉතින් මේකට හිත දාපු ගමන් මේක මහ විලෝපන ගොඩක් පේනවා. නමුත් වාසියක් තියෙනවා. අරසා විශාල කාම තණ්හාවක් දුර්වං කළ හැකි බව. ඒකට අඩේට ගන්න පුළුවන් බව කය තීරුම් ගත දවසේ ඒ යෝගාවචරයා කයට හිත ගියාට පස්සේ දැනු මේ කූඹි දුවනවා වගේ එක නලියන එක කම්පන චංචල වෙන වෙනවා කියන එක, හිස කඩා වැටෙනවා කියන එක, ධක්මං කරගන්න බෑ කියන එක ආඩපාලියකට කියන එකක් නෑ. එයා ඒක වැරදිල්ලකට පෙරදිල්ලකට ගන්න එකක් නෑ. එයා දැනගනිපි දැන් කයට හිත ආවොත් කයේ හොඳ දෙයක් බලන්න බැරි බව හැබැයි නමුත් කාම තණ්හාව පිටු දැක්කා කියන සතුට තියෙනවා නම් ඒ සම්මාදිටිය තියෙනවා නම් ඒ සම්මා සංකප්පේ තියෙනවා නම් මෙතෙක්කල් අපි කය ගැන කරපු චෝදනා සතිය පිහිටවන්න අරමුණක් වෙනවා අපට සතිය ප්‍රතිඵලයක් වශයෙන් සතිපත්ඨානයේ ප්‍රතිඵලයක් වශයෙන් කාම තණ්හා දුරුවන් කළ බවට සාක්ෂියක් වඩපත් වෙනවා. එතකොට ඒ යෝගාවචරයා තමන්ගේ කය දැකපු හැටි විස්තර කරන්නේ අයියෝ මම බලනකොට මගේ කට බැක් කරලා යනවනේ අනේ මම බලන යනකොට මට වම තිනුර දකුණ යනවනේ මම මේ ඉදිරියට කතපයි ගැස්සෙනවනේ කම්පණ වෙනවනේ චංචල වෙනවා කියලා චරිචුරු නෙවෙයි ආඩපාලියක් නෙවෙයි චෝදනාවක් නෙවෙයි සතුටින් ප්‍රකාශ කරાવી මට හොඳටම විශ්වාසයි මං ඉඳගෙන ඉන්නකොට මට ඉඳගෙන ඉන්න ඕන ස්වරූපෙට කය නැහැ. කය වෙනම කතාවක්. නලියෙනවා. කම්පන, චංචල, උණුසුම, හිසිලස. මේ බව කියන්නේ මොකටද? මම හොඳටම කයේ ඉන්න බවට ලකුණක් විදියට. එහෙම නැතු මේ චෝදනා ස්වරූපෙන් නෙවෙයි. මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. මේක ගණ්ඩ යෝගාවචරය මේ කය ගැන තියෙන විස්තරේ මේක කුණු බාල්දිර දාන කැහිරිත්තක් වගේ සලකන්නේ නැතුව කය ගැන පේන හැටි පේන විදිහට ඉදිරිපත් කරන්න පුදුමාකාර අමාරුයි. මොකද යෝගාවචර හිතනවා මේ කාම තණ්හාව දුරවන් කිරීම සඳහා ගත්ත කය රත්තරන් වෙන්න ඇති, ප්ලැටිනම් වෙන්න ඇති, මුතු වෙන්න ඇති, මැණික් වෙන්න ඇති, සුවඳ තවරලා වෙන්න ඇති, සත්තඳුන් වෙන්න ඇති, සුදු අඳුන් වෙන්න ඇති කියලා. නෑ මේකේ තියෙන අසුචි. නමුත් අසුචිය බැලීමෙන් කාම තණ්හාව දුරුවන් කරන්න පුළුවන් කියන මේ සාපේක්ෂතාවාදී තේරුම් ගන්න එසේ මෙසේ ලේසින් අර කාමයේ ආදීනව දැනගෙන අබිනිෂ්ක්‍මණය කරන්නට ලෝක සත්‍යයෙන් කොච්චර පුංචි ප්‍රතිශතයක්ද පුළුවන් වෙන්නේ ඊටත් වඩා අඩු ප්‍රතිශතයකට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ කයේ තියෙන නපුර වුණත් මුළු හදින්ම දැක්කනම් ඒ කයේ නපුරු පැත්ත හෝ මුළු හදින් දකින්න හිතේ කාම තණ්හාව නැහැ එතකොට මේ දකින්න නපුර එයා විස්තර කරන්නේ පුදුමාකාර සතුටකින්. පැමිණි දුක් පැනිරහයි කියාගෙන. මෙන්න මේකට කියනවා ඒ නිවන නිරෝධ සත්‍ය දැකපු එකනට සම්මාදිට්ඨිය පහළ වෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ ඕනෝකට. දැන් මෙතන මේ මේ මට්ටමේ සම්මාදිට්ඨිය. ඒකට එයා දන්නවා කය පිළිබඳව හිතට ගත්තා. ඒක ගත්තට සපක් සපක් නැහැ. මේක තියෙන හරි වෙහෙසක් තමයි. මේක මේ කලබලකාරව ටිකක් අකිගරු අස්සෝ පස් දෙනෙක් බැඳගත්ත රතෙක නැගලා මේ අස්සෝ ටික දාලා රතේ ඇදගෙන යන්න හදන රතාචාර්යවරයෙක් වගේ ඇහැ එක පැත්තකට දානවා කන එක පැත්තකට දානවා නාසය එක පැත්තකට දානවා දිව එක පැත්තකට දානවා කය එක පැත්තකට දානවා හිත එක පැත්තකට දානවා මේක සම්පූර්ණ අදාන්ත වූ අස්සෝ පස් දෙනෙක් අදපු රතයක් ඉතින් අපි මේක ලස්සන ගමනක් යන කියලා හිතන්න බෑ ඒකේට මේට ආදිනවා මේ දැන් මේකවත් දන්නේ මේ කයට හිත දැම්ම නිසා නේකවත් දන්නේ නැත්තම් හිතාන කියන්නේ මම සාන්ත දාන්ත තීන්ත කූඩුව කියලා තමයි හිතාන ඉන්නේ. ඔන්න කයට දාපු දවසේ තේරෙනවා අරු කින්දේ මූවන්නේ මූකින්දේ ඌවන්නේ මේක පිස්සන් කොටුවක්. කිසි කෙනෙක් හිතන්නේ මේ කය කියලා කියන්නේ අදාන්ත වූ ශක්තියින් ටිකක් කියලා. ඉතින් ඒ නිසා කමඨාන සුද්ධ කරනකොට লীන වාක්‍යයෙන් පේනවා මේගොල්ලෝ හිතාන ඉන්නේ මගේ කය නිකන් සුප්‍රබුද්ධයි කියලා හිතාන. මගේ කය කිසියම් හැලහැල්මක් නැතුව මැටි බුද්ධෙක් තිබ්බා වගේ ගල් පිළිමයක් තිබ්බා වගේ තියෙන්න ඕනේ කියන අර මිත්‍යා දෘෂ්ටි නිසා මිත්‍යා සංකල්පේ නිසා භාවනා කරනකොට කය වැగిරෙනවා කියලා කියනකොට කනවැන්දුම් වෙච්ච කතාවක් කියනවා දික්ක සාධන දුවක් ඉල්ලා හිටනවා වගේ තමයි ලියන්නේ ලිපිය. හොඳව වැටෙනවා. ඒකෙන් පේනවා එපා වායට ඕදි බෙදන්නා වගේ කරන වැඩි. ඉතින් කවදා හරි භාවනා කරලා කයේ ස්වරූපේ කයේ ස්වරූපය වගේ වශයෙන් එලිකරනද කොච්චර දුරදි ගමනක් යන්න ඕනද කියලා බලන්න භාවනා කරන කෙනා මේ සම්මාදිට්ඨිය පහල කරගන්න බැරි දෙයක් නෙවෙයි නමුත් අපි බෞද්ධ වශයෙන් කාලා තියෙන කෑමන තේරෙනව නේද රාත්තල් ගන්න දන්නේ කයට ඉඳ ගත්තාම තියල්ල හරියන්න ඕනේ කියලා කියනවා. මේක හරියට සතරම් මිනිමුතුක හදපෙකක් වගේ. දැන් මේක අදාට බැසගත්ත විතරයි. මම මේ තුන්වෙනි සැරේට කියන්නේ. ඊට පස්සේ දැන් කයට ගත්ත කෙනා මේ කය ඇතුලේ තියෙන එක්ක පටවි ධාතුව තේජෝ වායෝ මොකක් හරි එකක් ඒ අස්සය පස් දෙනාගේ පිස්සු අස්සය පස් දෙනාගේ එකෙක් උඩ වයින්නවා ඇහ කන දිවනාසය කය මන හෝ පටවි ආපෝ තේජෝ වායෝ අවකාශ හෝ එකෙක් උඩ වයින්නවා කොයි වෙලාවකරි එකෙක් අනිත් එක යටපත් කරගෙන කෑ ගන්න. ආන්නේ කෑ ගහන එකනට විතරක් හිත දැම්මොත් කයේ සින සියලුම දරතයන් වෙනුවට දැන් එක ප්‍රසිද්ධ වෙච්ච ඒ ධාතුව රූප ධාතුව. නැත්නම් ප්‍රසිද්ධ වෙලා තියෙන ඇහැනම් පෙනීම, කනනම් ඇහිීම, නාසයනම් ගඳ දැනීම, දිවනම් රස දැනීම, ඉඳගෙන ඉන්න පහසනම් ස්පර්ශය දැනීම, හිතනම් ධර්ම දැනීම කියන මේ එකක් ඉස්මතු වෙනවා. දැන් යෝගාවචරය මේ ඉස්මතු වෙන එක විචන විතරක් වාර්තා කරන්න දන්නවනම් එයා කාම තණ්හාව දුරු කරලා කාය තණ්හාව දුරු කරලා දැන් ධාතු ගුණ ගැන කතා කරන්න මට උණුසුමක් දැනෙනවා සීතලක් දැනෙනවා කම්පනයක් දැනෙනවා චංචලයක් දැනෙනවා බරගතියක් දැනෙනවා පැකිලෙන ගතියක් දැනෙනවා පිටු කරන ගතියක් දැනෙනවා කියන මිසක බඩ දඟලනවා කටන දඟලනවා කියන්නේ නැහැ බඩ දඟලනවා කට දඟලනවා නහයර දෙනවා කියනවා කියන තාම කාය සංඥාවට දාගෙන මේ කාය සංඥාව ඇතුලේ තියෙන මේ කම්පන චංචල උණුසුම් සිචිල් ගති වැగిරෙන ගති පිටු කරන ගති භාව ලක්ෂණ වශයෙන් දකින්න පුළුවන් නම් ස්වභාව වශයෙන් දකින්න පුළුවන් නම් ධාතු වශයෙන් දකින්න පුළුවන් නම් දැන් ඔන්න කට ඇරලා ගියගේ යෝගාවචරයක් කියනවා. දැන් කියගේ Brahmacharya රකින්නයි කියලා. එහාට වෙනවා තමන්ගේ කය නලියන ගතිය තියෙනවා. තමන්ගේ කයේ උණුසුම් ගතිය තියෙනවා. තමන් කයේ පර ගතිය තියෙනවා. තමන්ගේ කයේ වැగిරෙන ගතිය තියෙනවා. ඉතින් මේ නිසා මෙතනදී කර්මස්ථානාචාර්යවරු කියනවා වැగిරෙන ගතිය දැක්කනම් කෙල වැగిරෙනවා කටේ කියන එක දැක්කට වැగిරෙන ගතිය විතරක් වාර්තාකරනද රත් වෙනවා කියලා දන්නවනම් උණුසුම් බව උණුසුම් ස්වභාව උණුසුම් ගතිය උණුසුම් ධාතු වශයෙන් බලන්න පුළුවන් නම් ගාක් කල්යනවා මොකද එයාට පේන්නේ මේ ප්‍රත්‍යවාදේ ඊට ගහලා නැත්නම් ඔළුවට ගහලා කකුල් දෙකට ගහලා කියනවා අනේ මගේ කකුලේ වාතයක් ඇවිල්ලා තිනවා උණුසුම් ගතිය කියලා කකුල තමයි පේන්නේ යාට මොකද තාම අර කයට බැඳෙන ගතිය ඒකෙන් කය අයින් කරලා උණුසුම කම්පණයේ චංචලයේ දකින්න කිව්වහම ඒක විශාල පිම්මක්. එතකොට අපි ආර්යයන් වහන්සේලාගේ භාෂාවට පුරුදු අපි මෙතෙක් කල් හිටියේ බබාගේ භාෂාවේ. අපි මෙතෙක් හිටියේ සම්මුතියේ. දැන් සම්මුතිය ඉක්මවල කකුලේ මෙතක අපි හිතමු වම් කකුලේ දනිෂේ නලියවන ගතියක් පේනවා. එයා කියනවා මට නලියන බවක් දැනෙනවා. මට නලියන ගතියක් දැනෙනවා. නලියන ස්වභාවයක් දැනෙනවා. නලියන රූපයක් දැනෙනවා. මෙතෙන්ද ගියයි කියලා හිතමු කොහොමද මේක මේ යෝගාවචර මේක ප්‍රත්‍යක්ෂණය කරන්නේ ඒ වගේ කකුල නෙවෙයි දණ්හ නෙවෙයි ලෙඩක් නෙවෙයි නාලියන ගතිය දැක්කා නම් නාලියන ගතියට හිත ගියා නම් තුලින් නාලියනවද මේක පිට නාලියනවද කියලා මේකේ සීමාවක් නැති බව තේරෙයි කොයි වෙලාවක හරි ශරීරේ කොතනක හරි උණුසුමක් ශිෂිරසක් කම්පනයක් චංචලයක් වැగిරෙන ගතියක් පිඩු කරන ගතියක් දැකලා යෝගාවචරයා මේ කය කියන සංඥාවෙන් තොරව බලනවා නම් කාම සංඥාවක් නෙවෙයි දැන් අයින් කරන්නේ කාය සංඥාතරයට තියෙන වැగిරෙන බව වැగిරෙන ගතිය ස්වභාව එතකොට ඒක දිහා බලහිනකොට ඇස් දෙක වහගෙන මේ රත් වෙච්ච එකේ මේ මම මේ මම නොවේ කියලා සීමාවක් නැහැ මේ රත් වෙන ගතිය ගාන පිටුම ගමන්නේ නැහැ මේ රත් වෙන ගතිය මට කරදර කරන්න ආවද සැප දෙන්න ආවද කියලා එයා දන්නේ මේ ඒකට නෙමෙයි අපි ඔක්කොම කතන්දර දාගෙන මේ රත් වෙන ගතියේද උණුසුම් වෙලාවේ රත් වෙන එක හොඳ නැහැ. සීතල රත් වෙන එක හොඳයි. බාහිර රත් වෙන එක හොඳ නැහැ. නැත්නම් ඇතුළේ රත් වෙන එක හොඳ නැහැ කියලා ඒ ස්වභාව ගති ලකුණු ගති වලට ගිය ගමන් යෝගාවචරයට තේරෙයි පළවෙනි වතාවට ඒ භාව ලක්ෂණ වල ඇතුළත පිටත කියලා දෙයක් නැහැ. මේකට පුදුම බයයි. මොකද දැන් මම නැතිලා දැන් මමගේ තියෙන සීමා මරියාදාවල් නැහැ. දකින්නේ ධාතු, දකින්නේ භාව, දකින්නේ සෝභාව, දකින්නේ රූප. ඒ සඳහා ඒ කාම සංඥාව, කාම තණ්හාව යම් ආකාරයෙන් රූප තණ්හාව නිසා අයින් කාය තණ්හාවෙන් අයින් කරගත්ත කෙනා කාය තණ්හාවත් ප්‍රතික්ෂේප කරලා පේන භව පේන භාව ස්වභාව දැක්කනම් ඒ යෝගාවචරයට ඇතිවෙන මේ සම්මා දිට්ඨිය දිට්ඨි විසුද්ධිය පුංචි එකක් නෙවෙයි. එයාට පුළුවන් පැහැදිලිවම උණුසුම් බව ගැන කතා කරන්න. හැබැයි මේ කටද බඩද හොඳද නරකද ගෑනුද පිරිමිද වේවද නොවේවද මොකුත් නැහැ. මේ මේ උණුසුම් ගතිය දැක්කනම් ඒ කෙනාට තේරෙන්නේ මුළු විශ්වය කියලා කියන උණුසුම් ගතියක් තමයි. ඕකෙන් කොටහක් මම කියලා අරගෙන අනික් හරිය මම නෙවෙයි කියලා අරගෙන මේ ගත්ත කොට ආරසා කරන්න නෙමෙයි රණ්ඩු දබරේ. උණුසුමේ නෑ එහෙම කාටවත් මායින් ගන්න ගතිය. සීතලෙත් නෑ. තද ගතියෙත් නෑ. මෙලෙක් ගතියෙත් නෑ. වැగిරෙන ගතියෙත් නෑ. නිසා භාව ස්වභාව ලකුණට ගිය ගමන් එයා අපි අවුරුදු 6ට අඩු ළමයෙක්ගේ මනසට වැටෙනවා. අවුරුදු 6ට අඩු ළමයෙක්ගේ මනසේ මේවා කිසිම තැනක දන්නේ මේ මමද මම නොවේද කියලා. එයා හිතන්නේ අම්මත් මගේ කෑල්ලක් කියලා. අම්මගේ තනේ අනිවාර්යෙන් මගේ කියන තමයි ළමයා ඉන්නේ. තනේ පේන වෙලාවට කවදාවත් බපාටන්නේ නැහැ. තනේ නොපෙනිච්ච ගමන් බබා හිතන්නේ මගේ කෑල්ලක් දැන් නැහැ කියලා. දැන් 6 4 පැන්නට පස්සේ අම්මගේ තනිය අම්මගේ මගේ කට මගේ ඔන්න බෙදිච්ච ගමන් මමයා කියන එක කරා සීමා වෙන්න පටන් ගන්නවා. මමයා කියන එක නාගේ සීමා මරියාදවල් එන්න පටන් ගන්නවා. දැන් භාවනාදී යෝගාචරය ආයෙත් ඒ සීමා මරියාදවල් ඉක්මවලා කාලය සාදේශී ඉක්මවලා මේ භාව ලක්ෂණේ දැක්කයි කියලා කිව්වොත් එයාට කාම සංඥාව අශේෂ විරාග නිරෝධෝ කාය සංඥාව අශේෂ විරාග නිරෝධෝ අත්දකින්න පුළුවන් දෙයක්. හැබැයි අමාරු බව පිළිගන්න වෙනවා. අමාරු වෙන මොනක්වත් නිසා නෙවෙයි මම යන නැති වෙනවට බය නිසා. මේ ටිකට යන්නත් ඔය කියන මම යගේ ඩෙන්ටි කාඩ් ෆොටෝ සටහන් ආකාර සියල්ලම නැති බංගස්ථාන වෙනවා නාසමවෝ හැඳි ගෑවිලා බලයන් කියන්නේ වෙලා. ඉතින් කවුද කැමති මිච්ඡ රාසාවෙන් තන වඩා ගත්ත මම යට හැඳි ගෑවිලා යනවා දකින්න. ආයසරය කරන වෙල්ඩින් කරලා වැඩේ බබා හදලා තියාගෙන ඇස් දෙක අරලා බලනවා තිට්ටක එහෙම් පිටින්ම තියනවාද? ඊතර ගෙනියන්න බඩු ගినాපු ගෑලි ටික එහෙම්ම තියනවාද කියලා බල බල ඉන්න එක තමයි තියෙන්නේ. මෙතෙන් යන්නේ නැති කෙනෙක් නැහැ. හැම කෙනාම මෙතෙන් යනවා මේකට පුදුම බයක් තියෙනවා. ඒ බයර තමයි මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ. ඒ බයට තමයි කෙලස් කියලා කියන්නේ. ඒ බයට තමයි තණ්හාව කියලා කියන්නේ. ඒ බය තමයි මායя කියලා කියන්නේ. බුදුජානනාංශයේ පෙන්වන තාලෙට මේ සාරිපුත්තු සාංශයේ පෙන්වන තාලෙට අපි යම් ආකාරයෙන් කාම තණ්හාව දුරුවන් කරන කාය කියන එක අරගෙන කාය කියන එකත් අයින් කරලා මේ කයේ පේන ගති භාව ස්වභාව ඒ විදිහට බලන්න පටන් අරගත්තොත් එක චිත්තක්ෂණයක හෝ ඒකට සමවදින්නටන් කයට තියෙන ආසාව අතාරින්න වෙනවා ජීවිතේ තියෙන ආශාව අතාරින්න වෙනවා. ඒක මහා භයානක දෙයක්. කියනවනම් කිට්ටුවෙන් යනවනම් කියලා කියන්නේ බෝම්බයක් බැඳගෙන පණින්ට ලෑස්ති කියන එකයි. ප්‍රභාකරම් ගාව හිටිය ගෑහෙන පිටසක් බෝම්බ බැඳගෙන පණින්ට එක බෞද්ධෙක් ලෑස්ති නැහැ. බෞද්ධයාට ඕන දෙයක්. මේ gediya පිටින් නිවන් යන්න මේ මේ කයත් එක්කම යණ්ඩයි ඕන වෙලා තියෙන්නේ. ඒක නිසා මොහතකටවත් ඒ භාව ලක්ෂණ බලන්න බැරි ගතියක් තියෙනවා. අපි ඊයේ මෙතෙන් කංගේ දාම කතාව ඒකලිවලා තේරුම් ගත්ත යම් වෙලාවක මේ භාව ලක්ෂණ මේ ගති මේ ස්වභාව රූප හොඳට බලලා විස්තර කරන්න පුළුවන් ගතියක් යෝගාවචරයට ආවනම් එතෙන්දි ਸਰුවචනාංශේ විස්තර කරනවා ඒ යෝගාවචරය ඥාන ප්‍රතිමකම ඉක්මවනවා ඒ යෝගාවචරයට ඊට පස්සේ පැවිදි දු පැවිදි කියලා ගතියක් නැහැ ඒ යෝගාචර බෞද්ධ බෞද්ධ කියලා වෙනසක් නෑ. මිනිස්සෙක් වෙන්න පටන් ගන්නෙ මේක මේ ධාතු ගුණ ක්‍රියාවලියක් විතරයි මෙතන තියෙන්නේ. යම් වෙලාවක මේ ධාතු මගේ කියාගත්තොත් මම කියාගත්තොත් මගේ ආත්මය කියාගත්තොත් මේ ධාතුව හොඳයි මේක නරකයි කිව්වොත් ඉතින් රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ. ඔක තමයි අපි මේ ජීවිතය කියලා කියන්නේ මේ කොහෙදෝ යන ධාතු ටිකක් මමයේ කියලා කොටහක් අරගෙන ඒක නඩත්තු කරන්න පුදුම කොන්තරත්යක් තියෙනවා. අත් දෙක වහගෙන බලනකොට පේනවා ඒකේ සීමාවකුත් නැහැ. මේ උණුසුම් ගතිය ඇවිල්ලා තියෙනාට බලන්න මේ උණුසුම මේ බාහිර අභ්‍යන්තර වෙනසක් තියෙනවද කියලා. ශාප දුක් වෙනසක් තියෙනවද කියලා ධාතු වලට කි ගමන් නැහැ. ඉතින් ඒක ඒ නිසා එතෙන්ට යන්නම එහෙම නැත්නම් ඒක සාක්ෂාත් කරන තප්පරයකට හෝ යෝගාචරය කාය ජීවිත නිර්පේක්ෂ වෙන්න ඕන. ඒක සිව්සයිඩ් බොම්බින් තමයි. එහෙම නැත්නම් බඩ බැඳ බෝම්බ බැඳගෙන පැනිලා තමයි. ඒ නිසා කිසි කෙනෙකුට කියන්න බෑ ඔබ ධාතු මනසකාරේ භාවනා කරපන් කියලා ඒක හරියට සීදීනසා ගන්න අස්වං ගන්නවා වගේ තමයි. මේ සමහරකට මම ওই බණ කියනකොට කියනකොට දිවයට තියෙන පෙත්ත ගේන්නේ කියලා. මොකද මේ බණ අහනකොටත් heart attack එනවා කට්ටිය. මේ නිවන කියන්නේ එහෙම එකක්ද? ඉතින් AT&T එක ඕනේ වෙලාවට. මොකද කට්ටියට ඕනේ මේ gedara කට්ටියත් එක්ක පොලිමේ ගිහිල්ලා කට්ටියට නිවන් දැකලා ආපහු gedara යන්න දඹදිව යනවා වගේ. ඉතින් එහෙම කෙනෙකුට කිව්වොත් මේ ධාතු මනසිකාට යන්නත් කාය නිර්පේක්ෂ වෙන්න ඕනේ ජීවිත නිර්පේක්ෂ වෙන්න ඕනේ කියලා. ඒ ඊගා රිට්‍රීට් එකට කවුරුත් ඇවිල්ලා නැහැ. කවුද කැමති වෙන්නේ මේ භාවනා මධ්‍යස්ථාන කියලා මේ මම නැති කරගන්න. ඔක්කොටම ඕනේ මම යට ඔටුන්නක් පලන් දාන්න. ඔක්කොම කරන්නේ මම යට ආලවට්ට මන් දාලා පුම්බල වෙන්නන්ද බුද්ධ ආගම අරගෙන තියෙන්නේ. බුද්ධ ආගම නම් ඒක টොප් එකට කරලා දෙනවා. බය වෙන්න එපා. නමුත් මේ කතා කරන්නේ බුද්ධ ධර්මයේ. ධර්මයට යනකොට මෙතෙන්ට යනකොට මොනවාද? අශේෂ විරාග නිරෝධ වශයෙන් කාම තණ්හාව, කාය තණ්හාව දුරවන් වෙන්න නම් රූප ධර්ම දකින්න නම් ධාතු ගුණ දකින්න නම් ඒක නඩ කය සහ ජීවිතය පිළිබඳව ඒ ආදරය අතහරින්න වෙනවා. ඒක නිසා ලැබෙන ලාභය තමයි ගෑණියෙකුට තමන්ගේ ගෑණියක්ද පිළිමේකට තෝරගන්න බැරුව යනවා. පිළිමේකට තමන් ගෑණියක්ද පිළිමේද කියලා තෝරගන්න බැරි වෙනවා. ඒකට තියෙන සංයෝග වියෝග පරියාය නැති වෙලා යනවා. කියනවා දශකනේ පාතේ සූත්‍රයක් ਸਰවචනාසේ සංයෝග පරිయోగ වියෝ සංයෝග වියෝග පරියාය සූත්‍රය කියලා ගෑණියක් ගෑණියක් කවට අඳුනගන්නේ මෙන්න මේ ලකුණු ටිකේ. එයා හිතන්නේ නෝ මම ගෑණියක් කියලා. පිරිමේ පිරිමේ කියලා අල්ලගෙන ඉන්නවා මේ ලකුණු ටිකේ. ඉතින් මේ මනුස්සයා දිගටම ඒක රැකගෙන යන්න උත්සාහ කරනවා. පිරිමයා පිරිමේ කමට අයිතිවාසිකම් ඉල්ලනවා. ගෑනු ගෑනුගේ අයිතිවාසිකම් ඉන්නවා. කවදා හෝ මේක ධාතු මනසිකාරයක් විතරයි. මේ දීපු ලේබල් එකක් විතර විතරයි තියෙන්නේ. එහෙම එකක් ඇත්තේ නැහැ කිව්වොත් දෙන්නම බ්‍රහ්ම වෙනවා. බ්‍රහ්ම වර්තමේ ඥාන පිටුමි නැහැ. මේ මෑතකදී බඹුට අඹුවක් හදලා දීලා තියෙනවා සරස්වති දෙවියන්ාංශ. ඉස්සර බඹුට අඹුවක් හිටියේ නැහැ. ළඟදී දැන් බඹුගේ අඹු වෙලා තියෙනවා සරස්වති පූජාවකත් පටන් ගන්න දික් හැබැයි රෙජිස්ටර් කරලා නැහැ දෙන්න කසාදේ. තාම දෙන්න ලව් එකේ ඉන්නේ දැන්. ඉස්සර බ්‍රහ්මයාට ගෑනු හිටියේ නැහැ. දැන් ඒකත් හතර දීලා තියෙනවා. යෝගාවචරයට බ්‍රහ්මත්වයේ තේරුම් ගන්න ඕනේ නම් මේ ලෝකේ ඉන්නදීම ධාතු මනස්කාරට 100 100ක් හිත ගිය වෙලාව බලන්න සීමාවල් නැහැ. හොඳ නරක නැහැ. මම සහ මම නෙවෙයි කියන සීමාව නැහැ. ඉතින් එතෙන්ද යන්න කොච්චර කැප කරන්න ඕනද? කාය ජීවිත නිර්පේක්ෂ වෙන්න ඕන. තත්පරයකට ලබනවත් චිත්තක්ෂණයක් වශයෙන් ලබනවත් తాවකාලිකව ලබන්නත් බැරි නිසා මෙතෙන්ට යනකොට හුඟ දෙනෙක් පිරිත් නූල් ගැට ගහ ගන්නවා, ශීත් කවි කියනවා, පපුවේ වතුර ගා ගන්නවා, ජීවිතයට තියෙන පෙත්ත තියා ගන්නවා. භාවනා කරනකොට මේ দাড়ි දාන්න පටන් ගන්නවා, හීන් দাড়ි එනවා, වැනෙනවා, නාලියනවා, කම්පන චංචල. මොකද මේ දැන් මන්තරේ මතුරලා යකා පරල වෙලා ඉන්නේ. හුදු ධාතු මනසිකාරයක් විතරයි. ඉතින් මෙතෙන්ට යනකොට හැබැයි සරුවචන් වහන්සේ යම් තැන්වල කියලා තියෙනවා දැන් ඉතින් ගීගියා තෑරපන් කියලා. ඔතෙන් යනකම් කියන්නේ යම් කිසි කෙනෙකුට ගිහි වෙන්න ඕන ඔතෙන් යනකම් යන්න පුළුවන්. ඔතෙන් ගියාට පස්සේ තේරෙනවා මේ ගිහි ගෙදර ඉන්නකොට කරන්නේ නැවත මමයා ගෙනත් දාගන්න එක. මම මගේ මගේ ආත්මය කියන තමයි අපේ ගිහි සැප කියන්නේ. මෙච්චර ගියාට පස්සේ ඔක්කොම නිකන් පොඩි ළමෙන්ගේ වැලි සෙල්ලමක් වගේ පොඩි ළමයි හදපු සෙල්ලංගයක් වගේ. යාට තේරෙනවා මේ తాවකාලිකව මේ පොල් කට්ටක් කරන උට්ටියක් කියන. වැලි ටිකක් කරන බත් කියන. ඒ වෙන සෙල්ලමක් මේකේ තියෙනවා. එහෙම නැතු මේක ගන්න දෙයක් නෙමෙයි කුමරු කුමරියන්ගේ වාලුකා ක්‍රීඩා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් මේකට නෙමෙයි යුද්ධ තියෙන්නේ ලෝකේ. මේක නෙමෙයි පෙම්හටන් තියෙන්නේ ලෝකේ. දේශ සීමා අරගලා තියෙන්නේ. මේ ධාතුන් මගේ කියාගන්න. කවදා හෝ ධාතු ධාතු වශයෙන් දක්වන්න ගියාම ඒ යෝගාවචරයට ඊට පස්සේ මේ ජීවත් කරනවයි කියලා එහෙම නැත්නම් ප්‍රගති ලබන්න ඕන කියලා අභිවෘද්ධියක් ලබන්න ඕන කියලා මොනවත් වෙන්නේ නැහැ. එයා දන්නවා මේ ධාතුන් වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට අනුව. ඒක වැඩ කරන්නේ හේතුඵල ධර්මයකට අනුව ඔබ තටමැව්වයි කියලා උණුසුම සිසිල් වෙන්නේ නැහැ. සිසිලස උතුම් වෙන්නේත් නැහැ. ඒක වැඩ කරන්නේ 100%ක්ම ධාතු මනස්කාරයද වශයෙන් යෝගාවචරය දෙස බලා සිටීම කියලා ධර්මයක් පුරුදු වෙනවා. මේක දිහා බලාගෙන ඉන්නවා මිස වේවා නොවේවා නැහැ. හොඳ නරක නැහැ. ඇතුළ පිට නැහැ. මෙන්න මෙතෙන්ට යනකොට බුදුමාකාර ඒක සාර්ථක වෙනකොට වෙන පුදුමාකාර සිද්ධියක් තමයි යෝගාචරයට හිටගෙන ඉන්දියානෝ. සක්මන් කරනටත් නින්දා. මොකද ජීවත් වීම සඳහා අවශ්‍ය කරන ජවය, ඔදය ඒව මොනක්වත් දෙන්නේ නැහැ. මොකද මේ සැලසුම් කිරීම, අභිවෘද්ධි නිර්මාණ ශිල්ප මොකක්වත් නැහැ. මොකද ධාතු වැඩ කරන්නේ 100%ක්ම හේතුඵල ධර්මයෙන්. ඒසා යෝගාචරය දේශ බලාගෙන ඉන්න ලස්සන කමඨාන් වාර්තා ලියනක් දැන් දන්නවා. හරි ඉලීටගේ හැබැයි භාවනා කරන්න ගිය ගමන් බෙල්ල කඩා වැටෙනවා. ඊට පස්සේ කියනවා මට නිින්ද ගියා. මට මට මොනවාක්වත් තේරෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ තේරෙන්නේ නැති බව දන්න ඕන ගැසිලා අවදි වුණාට පස්සේ. දැන් යෝගාවචරයට ප්‍රශ්නයක් කරනවා. දැන් මේකේ ඉන්නවා ටික එක තැන කරකවෙනවා බල්ලා නිකන් වලිය අල්ලන්න කරකිනවා වගේ. දැන් මොකද්ද කරන්නේ? දැන් මේ නිදිමත වගේ දෙයක්, හේබාන ගතියක්, ලීන ගතියක්, නීරස ගතියක්, කම්මැලි ගතියක්, ඒකාකාරී ගතියක්, සැකයක්, බයක්, අනතුරුදායක ගතියක් හැම වෙලාවෙම යෝගාවචරයට පේනවා. මොකද අර මෙතෙක් හදාහඳපු මනෝලෝකේ ඒ වීදුරු මාලිගාව කඩා වැටෙනවා. හදන්න හදන්න කඩා වැටෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයා මේ මම මේ කරන්නේ දැන් කාම තණ්හාවත් අයින් කරලා කාය තණ්හාවත් අයින් කරලා මේ රූප තණ්හාවත් අයින් කරලා දැන් මගේ හිත මේ අරූපෙට යන්න හදනවා. ඒ අරූපෙට යන්න නම් මේක භාවනා ප්‍රතිඵලයක් වශයෙන් තේරුම් ගන්න වෙනවා. කෙලෙස් හදු තත්ත්වයක් කියලා තේරුම් ගන්නවා. ඉතින් අර කාමයේ අතහැරලා ඒක තේරුම් ගැනීමේ ශක්තිය කියනවා කියලා අපි හිතුවත් ඒ යෝගාචරයේ විශාල අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා මේ කාය තණ්හාව දුරු කරන එක. මොකද ඒ තරම් අපි මේ මම කියන්නේ මගේ කයට. මගේ කය නැත්තම් මම නැහැ. ඇත්තටම කියනනම් කාය රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් කියනවා. මේ රූපේ මම කියාගෙනයි භව රෝගය සදනා රූපෙට මත් වී ඇයි දු ප්‍රේම කලේ කියන ප්‍රේම ගාතාව කොහොම දින කායත් එක තමයි. ඒක තමයි මුළු ලෝකෙම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වා මුළු මානව මානසික විද්‍යාවම මේ රූපෙට තියෙන ආශාව විතරයි කියලා. ඒ නැත්නම් ජාතිය බෝ කරන්න තියෙන ආශාව. ඉතින් ඒක භාවනාදී පොඩ්ඩක් දුර වෙනකොට සහල වෙනවා. වැක්කෙන්න යනවා. ක්ලාන්ත ගති පහළ වෙනවා. වක්කාර ගති පහළ වෙනවා. යෝගාවචරය කරන්නේ කර්මස්ථාන චර්යව මාරු කරලා වෙන තැනකට යනවා. ඒ කමටහන මට හරියන්නේ නැහැ. කමටහනත් මාරු කරනවා. භවනා මධ්‍යස්ථානත් මාරු කරනවා. මොකද අර ඔක්කොම පුපුරවාගෙන දෙදරවාගෙන ගොජ දාගෙන එනවා. ඒකෙමොත් ගිහිලා අපි හිතමු යෝගාවචරය රූපෙට බස්සලා ධාතු ගුණ වශයෙන් මේ ක්‍රියාත්මක කරන්න කිව්වනම් එයාට භෞතික විද්‍යාව පිළිබඳ Nobel prizes කොච්චර දුන්නත් නැති. ඔය කිසිම භෞතික විද්‍යාඥයෙකුට ඔතෙන්ට යන්න බෑ. ඒගොල්ලෝ බලන්නේ මේ පිට තියෙන එකක් නේ. දැන් මෙයා බලන්නේ ඇතුලේනේ. බුදුචානන්සේ මේක ඉන්සයිට් කියලා නේ කියන්නේ විපස්සනාවට භෞතික විද්‍යාඥයන් බලන්නේ පිට. ඒ නිසා ඒ මනසට පේන්නේ Tamanට වග වෙන්න බැරි එකක්. යෝගාවචරයට පේන්නේ ඇතුළත එකක්. නිසා බුදුහාමතුත් විද්‍යාඥයෙක් තමයි. උන්වහන්සේ අවුරුදු 2600කට කලින් මේක කිව්වා. උන්වහන්සේ ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති, අජත්ත බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති කියලා. මෙතෙන් ආවට පස්සේ කියනවා දැන් උඹේ කාය මෙහෙමනම් බාහිරෙත් මෙහෙමයි කියලා මේ දෙක සංසන්දනය කරන්න කියලා. විද්‍යාඥයට කවදාකවත් කරන්න බෑ. විද්‍යාඥයා කරන්නේ බාහිර විතරයි. ඒ නිසා මුළු විද්‍යාවම අංශභාග රෝගියෙක්. කද්දාකත් කෙලින් ඇවිදින්න පුළුවන් එකක් නෙවෙයි විද්‍යාව කියන්නේ. නමුත් අපි අවුරුදු 200ක් කාලානේ මානවයා දැන් මේ විද්‍යාව. මේ බාහිර කුණුහරුපයක් කලන හොයලා හොයලා ඉවුවට තෑගි දෙනවා Nobel Prize දෙනවා මොන විකාරයක්ද. ඊට වැඩිය ලක්ෂ ගුණයක් වටනවා යෝගාවචරය Taman තුල පහළ වෙන උණුසුම උණුසුම වශයෙන් දකින්න. සීතල සීතල වශයෙන් දකින්න මේක මම කියන්නේත් නෑ මගේ කියන්නේත් නෑ මගේ ආත්මය කියන්නේත් නෑ එන්නේ නොකියවන ගතිය නිසා උනන්දෝ කොච්චර බහිනවද කියනවනම් නිදිමත එනවා. අද අපි ධර්ම සාකච්ඡාවේදී අඩු ගානේ ලියුම් පහක් තිබුණා. ඒ නිදිමතට පැමිණෙන්නේ නැහැටි. නිදිමතෙන් ගැලවෙන්නේ නැහැටි. ඉතින් මේක ඇත්තටම ප්‍රශ්නයක්. මෙතන තමයි බුදුරජාණන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා බමුණු හිටියේ ඒගොල්ලෝ රූප කර්මස්ථානේ වඩලා තිබුණා රූප ධානය වඩලා තිබුණා සමහරව අරූපෙටත් ගිහිලා තිබුණා එක්කෝ ඒගොල්ලෝ කියනවා රූපෙට වඩා අරූපය හොඳයි කියලා එහෙම නැත්නම් ඒගොල්ලෝ කියනවා අරූපයට එරෙහා යන්න බෑයි කියලා. ඉතින් අපි දැන් භාවනා කරත් අපිට උතරින් යට යන්න බෑ. යන්නේ කොහේ යන්නේ? දැන් යන්න තියුණු සංඥාවල් ඉවරයි. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ නෑ සාරිපුත්‍ර සාංශේ සඳහන් කරනවා අද බන්නට කියවෙන අලුත් කැලල තමයි මේ විදිහට අපි යම් වෙලාවක මේ නිින්ද හරහා ගියයි කියමු අපිට මේ නිින්ද හැදීගෙන එනකොට තේරෙනවා අවදි වෙච්ච ගමන් තේරෙනවා ඊට පස්සේ ගිහිල්ලා යම් වෙලාවක හිතා ගන්න අමාරුයි. මොනවත් නැති බව සතියට අහුවෙනවා. ආනපානෙත් නැහැ. බාහිර ශබ්ද කරදරයකුත් නැහැ. කයේ ප්‍රශ්නකුත් නැහැ. දැන් නිකන් අජටවකාශයට ගිය අජටවකාශ ගාමියෙක් වගේ ඉස්තන ඉන්නවයි කියලා තේරෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ නින්දට යන්න දෙන්නේ නැතුව අවදි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ උද්දෘතයක් කරන අපේ සාරිපුත්‍ර සාංශය සඳහන් කරලා තියෙනවා. මෙතෙන්ද ගියාට පස්සේ මේ යෝගාවචරය අඤ්‍යතරන් දේවනිකායම් පණිදාය භ්‍රමචර්යයන් චරති. මම මේ භාවනා කරලා මෙතන යන්න හදන්නේ දිවි ලෝකේ යන්න කියලා තමන්ගේ පරමාර්ථේ නිවන නොවි මේ කාම ලෝකේ නෙවෙයි දිවි ලෝකේ ප්‍රාර්ථනා කරන්න ඉඩ තියෙනවා භයානක ගැටයක් පස්වෙනි ගැටේ කාමේ පතන එක ඒක ඉතින් ලෝකයක් කරන දෙයක් ඒක කය පතන එකත් අපිට තේරෙන දෙයක් මෙයා රූපේ පතන්නේත් නැහැ. නිින්ද පතන්නේත් නැහැ. නිින්දත් ඒවතර ගිහිල්ලා මම මේ භාවනා කරන්නේ පිං කරන්නේ දිවි ලෝකයන්දී කියලා. සීල රකින්නවා, වත් පිළිවෙත් පුරනවා, භාවනා කරනවා, දේවනිකායක බ්‍රහ්මචරියන් දේවෝ ආභවිස්සාමි දේවඤ්‍යතරෝවා. මම කවදා හරි දිවි ලෝකේ ආවා. එහෙම නැත්නම් දෙවියන් අතර කෙනෙක් වේවා කියලා මේ අපිට මේ මේ පිං වාක්‍යයක් කියනවා පිං කරලා ඉවරෙච්චාම මේ කරපු නිසා උඹට අසවල් දිවි ලෝකේ අසවල් තැන ඉඳ ලැබේවා කියලා අපි සාදු කියලා ඇද්ද ලක්ෂ කෝටි ගියේ වාරයක්. මේ දිවි ලෝකයන්ට බින්ගම් කරලා ඊටදී මේ ලබනාත්මෙට හොඳ තැනක උපදින්න කියලා ඌවට සාදු කියපු හැම එකක්ම අනිත් පැත්ත හරවන්න වෙනවනේ. නිවන තියෙද්දී බුදු කෙනෙක් ලෝකේ ඉඳද්දී manussකම තියෙද්දී ඡන සම්පත්තිය තියෙද්දී බණ ඇහෙද්දී කල්යාණ මිත්‍රෝ ඉඳද්දී පැවිද්දක් තියෙද්දී අද බෞද්ධයා කොහේ බලාකටද පිංකම් කරන්න කියලා හිතන්නේ. පිංකම් පැත්තක දාන භාවනා කරන්න මොකටද කියලා අහන්න බලන්න. කොතනද ගැටේ තියෙන්නේ කිය? කාමයේ අතහැරියත්, කය අතහැරියත්, රූපේ අතහැරියත්, නිින්ද විනිවිද ගියත් අපි ළඟ තියෙනවා කෙටි પરමාර්ථයක් මේ භාවනා කරන්න මෙන්න මේ දේ ලබා ගන්න කියලා. ඒක තමයි කොක්ක. මේ මේ පිං කරලා මේකට කියන්නේ පිංකම් කරන පිංකම් කියලා බටහිර ලෝකෙ මිනිස්සු ලාංකිකයට පුදුම විදිහට hina වෙනවා. ඌට හැමදාම පිංකම්. මොනවා හරි පිංකමක් දාගන්න. ඒ ප්‍රධානම දොස් වෙන්න තියෙන සංඝයාට. මේ සංඝයාට තනියම වැඩේ කරන්න බෑ ගිහියෝ මොඩ නැත්තම්. ගිය අර්ථතත් දුන්නේ නැත්නම් ඔබ ආඥාඥ නිසිතා ආරාධයන්ති සද්දම්ම යෝගක්ෂේමං අනුතරං අගාර අනගාර දෙකම දැනගන්න ඕන මේ වටිනා ශාසනයේ තියෙන්නේ මේ කබරගෝයා තලගෝයා කරන ඛණ්ඩ හදාගත්ත ශාසනයක් නෙවෙයි අශේෂ විරාග නිරෝධයක් ඕනේ නම් කාමයට උත්තර දුන්නා වගේ කයට උත්තර දුන්නා වගේ රූපයට උත්තර දුන්නා වගේ නින්දට උත්තර දුන්නා වගේ මේ භාවනා කරන්නේ මොකටද කියන එක මොනවා සාක්ෂාත් කරගන්න කියලා යමක් පේනවනම් කක්කා පරමාර්ථයක් පේනවනම් අසුචි પરමාර්ථයක් නැතුව භාවනා කරන මනුස්සයට නිින්ද යනවා කියලා අහන්න දෙයක් නැහැ. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් බඩ බැඳගෙන භාවනා කරන දවසට පැය 14 භාවනා කරන නැත්නම් හුදුට වත්පිළිවෙත් පුරවන භාවනා කරනකොට ඒ කෙනාට මම මේ භාවනා කරන්නේ අහවල් දී ලබා ගන්නටයි කියලා තේරෙන්නේ නැත්තම් ඒ කෙනාට දෙයියොත් අඳිනවලු බ්‍රහ්මියොත් අඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්සතේනා බිජානාමි යම්පිනිසාය ජහයති. මෙයා භාවනා කරනවා මේ අහවල් දේ සඳහා භාවනා කරනවා කියන එක මට තේරෙන්නේ නැති නිසා දෙයියෝ වඳිනවලු ඒ උත්තම ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා උත්තම පුරුෂයාට নমස්කාර වේවායි කියලා. ඒ නිසා භාවනා කරන කෙනෙක්ගේ පේන පරමාර්ථය ඇතුළේ මම ලස්සන වෙන්න භාවනා කරනවා. ලෙඩ සෝග රහණිය කරන භාවනා කරනවා. මතකෙ වැඩි කරන්න භාවනා කරනවා. සුභාසින්තන ලබන්න භාවනා කරනවා කියලා මේ අපි ඉදිරියෙන් තියාගෙන ඉන්න මේ නිවනින් මෙපිට තියෙන පරමාර්ථයම අපිව කන පිට හරවනවා. කොච්චර කල් භාවනා කරන්න වෙයිද කෙනෙකුට මම මේ භාවනා කරන්නේ මේ කාම ලෝකේ කාම භෝගීන් විසින් කරන ෂට මායාවී වංචනික වැඩකට නෙවෙයි බුදුජානක අපිට මේ දීලා තියෙන විපස්සනාව ඒ වගේ ලාමක වැඩකට නෙවෙයි භාවනා කරන්නේ මේ තියෙන දේවඤ්‍යතරෝවා දේවෝවා භවිස්ථාමි දේවඤ්‍යතරෝවා කියලා දිව්‍යෙක් හෝ වෙමි දිව්‍ය අන්‍යතරෙක් හෝ වෙමි කියන මගේ ලාමක ආශාවක් තියෙනවා නම් ඒකට කියත හැකි ෂට ගතිය මායාවී ගතිය වංචනික ගතිය මෙතන හොඳම තැනක් වුණා මට පසුගිය අවුරුදු 30 ගානෙම සත්පුරුෂයා අසත්පුරුෂයා තෝරා කවුරු හරි මගේ ළඟට ඇවිල්ලා මෙන්න මේ දේ සඳහායි මම මේ කරන්නේ කියලා පෙන්වන්න පරමාර්ථයක් තියෙනවා නම් ඒ අසත්පුරුෂයෙක් බය මගේ තීන්දුව මොන පින්කමක් හෝ මොන දක්ෂමක් කරන්නේ අහවල දේ ලබා ගන්නයි කියලා කියනවනම් එයා ආර්ථික විශේෂඥයෙක් මිස විපස්සනාකාරයෙක් නෙවෙයි විපස්සනාව කරන්නේ කිරීම සඳහා පමණයි විපස්සනා කරන්නේ විපස්සනාව සඳහා වෙන මොනම දෙයකට අර්ථකථන දෙන්න බෑ. ඒකෝට අපි තීරුම් ගත්තොත් කවදා හෝ යෝගාවචරයකට භාවනා පැයදී හෝ පරියන්කේ සක්මන් පැයදී මම භාවනා කරන්න මොකටද කියලා දන්නේ නැති වෙලාවක් ආවන එයාට කියන්න පුළුවන් චිත්තක්ෂණ වශයෙන් යා මේ කාම තණ්හ කාය තණ්හ රූපෙට නින්දට දේව දේවනිකායකට හෝ දේවඤ්‍යතරයකටවත් නැති තැනකට ගියා නම් මේක මොනම හිතකටවත් මොනම කාලයකටවත් මොනම දේශයකටවත් අහුවෙන්නේ නැති චිත්තක්ෂණය. මෙන්න මේක අත්දක ගන්න පුළුවන් නම් කියන්නේ ගිනිලා ගිනිලා ගිනිලා සුද්ධ කළා සුද්ධ කළා සුද්ධ කළා තමන්ගේ පරමාර්ථය සියුම් වෙනවා මෙන්න මේක සඳහා භාවනා කරන්න කියලා පටන් ගන්න ගුරුසු පරමාර්ථය ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා පේන නොපෙනෙන තැනට එනකොට ඒ ඒ ඒ චිත්තක්ෂණේ මමයා කියන එක හිතෙන්න බෑ. මාන්න කියන එක හිතෙන්න බෑ. තෘෂ්ණාව කියන එක හිතෙන්න බෑ. යම් තැනක තණ්හා මාන දිට්ඨි තියෙන තැනක් තියෙනවනම් ඒකේ අනිවාර්යමක දෙයියෝ වෙන්න හදනවා. ඒක බ්‍රහ්මෙක් වෙන්න හදනවා. ඒක සීතු කාන්තාවක් වෙනවා ඒක මිනිස්ටර් කෙනෙක් වෙන්න හදනවා ඒක අගමැති කෙනෙක් වෙන්න හදනවා ඒක දොස්තර කෙනෙක් වෙන්න මොන හරි කුණු හරපයක් ඔළුවේ තියෙන. තියෙන හැමදේම කක්ක කියලායි කියන්නේ. බුදු ජානසයේ දේශනා කරනවා ඒ සූත්‍රය රටේ කට්ටිය කැමති නෑ අර්ථකථන දීලා තියෙන වෙන විදියකට භජନ୍ତି හේවಂತಿ ච කාරණත්තා නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා අත්තට පඤ්ඤා අසුචි මනුසා ඒකෝචරේ කග්ග විසාන කප්ප කවුරු හරි කවුරු හරි භජනය කරනවා නම් සේවනය කරනවා නම් අනිවාර්යයෙන්ම ලාභෙට තමයි ඒකට කියන්නේ කාර්ය කෙරෙනතුරු කාගේ රැවටිල්ල ඒක සිංහල කවියක් තියෙනවානේ පාරූප දිනතුරු දීපේ කැළඹිල්ල මාරුව බරබලා දීයට කැළඹිල්ල කාර්ය කෙනතුරු කාගේ තවතිල. ඒ නිසා Taman කවුරු හරි නැතුව බෑයි කියලා හිතාන ඉන්නවනම් උගේ කුට්ටිය කඩා ගන්න මිස මොනම සම්බන්ධයක්වත් නැහැ. මේක බුදුරජාණන්සේ පෙකණි වැලෙම කපලා දාලා තියෙනවා. භජಂತಿ භජනය කරනවා, සේවಂತಿ සේවනය කරනවා, භජಂತಿ සේවಂತಿ ච කාරණත්. යම් කිසි කෙනෙක් අපි යම් කිසි වස්තුවක් හෝ දෙයක් ඇසුරු කරන්නේ කාරණයක් හිතේ ඇතුළේ. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්‍ත. එහෙම කාරණයකින් තොරව දේවල් වූ පුද්ගලයෙක් ඇසුරු කරන ඒ දුර්ලභ මිත්‍රයා මේ දුර්ලභ කෙනා නැති කෙනා දුර්ලභයි ලෝකේ. කියන සම්බන්ධතා සේරම කුට්ටිය කඩා ගන්න තමයි. අපි කියන්නේ නම් අම්මෝ මාතු ප්‍රේණියත පිට්‍රු සේනියස හටට කැමැත්ම ආගමට කැමැත්ම ජාතියට කැමැත්ත කියලා කියනවා. මේ කබර ගෝයා තල ගෝයා කර ගන්න කරන වැඩේ. ඒක කවදා හරි තීරුම් ගන්න එහෙම මොකක්වත් අහුවෙන්නේ නැති චිත්තක්ෂණයට ආපුවම අපිට පේන අපි නිකමෙක් වෙලා නෝන්ජලෙක් වෙලා කියලාම ਸਰවචනාසේ ඒ ඒ හිත තියෙන ආජාන්‍ය පුරුෂයාට ඒ මහා පුරුෂයාට දෙව්‍ය බ්‍රහ්මේ වඳින බව කියනවා ඒ නිසා බජාන්ති හේවන්ති ච කාරණාත්තානි කාරණා දුර්ලභාජ්‍ය මිත්තා අත්තට්ඨ වඤ්ඤා අසුචි මනුස්සා අත්තට්ඨ කියලා කියන අර්ථ ශාස්ත්‍රය මිනිස්සයා අර්ථ ශාස්ත්‍රයේ තමයි වැඩ කරන රුපියල් වලටයි අසුචි කියලා කියනවා. රුපියල් වලට වැඩ කරන එක, පේන නිමිත්තකට වැඩ කරන එක, පේන ප්‍රතිඵලයකට වැඩ කරන එක අසුචි. ඒක තියෙන තාක්කල් මේ තණ්හාව අශේෂ විරාග නිරෝධයකට යන්නේ. ඒක නිසා මෙතන මම කිසිසේත්ම අදහස් කරන්නේ මේ තණ්හාව අශේෂ විරාග නිරෝධ ශේෂ නැතුව විරාග දුරුවන් වීමක් දවස පුරාම තියේ කියලා. යම් කිසි කෙනෙක් දන්නවනම් සම්මාදිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ චිත්තක්ෂණයක් හෝ මේ ජීවිතය අත්දකපු කෙනාට තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියන එක තේරෙන්නේ. මේ Nirodha අත්දකපු කෙනාට තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව වැටෙන්නේ. මේක අමුතුම ඉගැන්වීමක් බුදුහාමුදුරන්. මොකද දෙනෙක් කියන්නේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව අවසානයේ නිවන ලැබෙයි කියලා නෑ. නිවන ලැබුණාට පස්සේ තමයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව ලැබෙන්නේ. එයා දැනගන්න ඕනේ මේ භාවනා කරන්නේ රූප ගෙවම් කරන්න නෙවෙයි, වේදනා ගෙවම් කරන්නත් නෙවෙයි, සංඥා ගෙවම් කරන්නත් නෙවෙයි, සංස්කාර කියලා කියන පැතුම් ප්‍රාර්ථනා ගෙවම් කරන්නත් නෙවෙයි, විඥාණය පිහිට ලබන මොන්නම ප්‍රනිදියක් හෝ යේ ලෝකේ උපය උපාදානා චේතසෝ අදිඨානා පිනිවේසානුසයා කියන උපයදියක් හෝ උපාදානයක් හෝ අදිෂ්ඨානයක් හෝ මොන්නම දෙයකටවත් බැඳීමක් තියෙනවනම් සංසාරට බැඳෙනවා චිත්තක්ෂණයක් ඒකට මුණ දෙන්න පුළුවන්ද කියලා යෝගාවචරයා භාවනාවේදී කමඨාන සුද්ධ කර ගන්නවනම් එල්ල සකස් කර ගන්නවනම් ඒක අත්දකින්න බැරි එකක් නෙවෙයි. අත්දකින්න පුළුවන් ඒකට කියනවා බය. ඒකට ඒක පේන්න තියෙන්නේ මේ අපේ තියෙන ප්‍රාර්ථනා පොදියම විහිකරා වගේ. එහෙම නැත්නම් අපේ අභිමතාර්ථ පෞරුෂත්වය රුචි අර්චකම් සංසාරේ ගෙනාවු පොදිය අයින් කරන්න කැමති නැතිකම. ඉතින් ඒක නිසා කවදා හරි කාට හරි පුළුවන් වුණොත් මම මේ තාඨමලා භාවනා කරන්න මේ මොනව ලබා ගන්නද කියලා Tamanට හෙලි දක්වා ගන්න. ඒක හොඳ ලස්සන දෙයක් හෙලි දක්වන එකක් නෑ. නමුත් ඒක විශාල ජයග්‍රහණයක්. ඇයි අපි මේ භාවනා කරන්නේ? අපි කියන වචනේ තයින් කරන්න වෙනවා. ඇයි මම භාවනා කරන්න කියන එක පිරිසිදු කරලා ගත්තොත් මේකේ විපරිණාමයක් වෙලා නැත්තම් මේ දවස් 6 ඇතුළත මේ වැඩමුළුව අසාර්ථකයි. අපි මෙතෙන්ට එනකොට හිතාන ආපු දේ අනිවාර්යයෙන්ම විපරිණාමයට ලක් වෙනවා. අනිවාර්යයෙන්ම ඊට වැඩිය සුද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම රතුණු ගිරිය පොත් අයින් කරන්න අයින් කරන්න. යට තියෙන පොත් බොහොම සියුම්. ඊගාව අයින් කරලා ඊගාව පොත් ඊට වැඩිය සියුම්. ආන්නේ වගේ මේ සියුම් වීමක් වෙනවා නම් මේ යෝගාවචරයාගේ වැඩපිළිවෙලේදී මේක අහුවෙන්නේ එහෙම නැත්නම් යෝගාවචරයා මේ ගැටේ පන්නන්නේ රූපෙට කකුල කියන්නෙත් නැහැ අරූපෙට කකුල කියන්නෙත් නැහැ එහෙම නැත්නම් ආනාපාන හිත කියන්නෙත් නැහැ නිින්ද කියන මොනක්වත් නැති එකේ හිත කියන්නෙත් නැහැ ඒ යෝගාවචරයට පුළුවන් නම් භාවනා කරන්න ඒ මොනක්වත් නොදැනෙන දෙයි ආනාපානෙ හෝ අරමුණ දැනෙන එකයි දෙකම සම වෙනකම් භාවනා කරන්න පුළුවන් නම් තියෙන තත්ත්වයක් හිතා ගන්න පුළුවන් නම් ඉෂ්ටදේ කියලා දෙන්න පුළුවන් භාවනා කරන්න ඕනේ වරින් වර වරින් වර කියලා මොනවාක්වත් නැත්තන්ට යනවා හොඳට උහුරු කරගන්න. ඒක 150යි. මොනවාට තේනේ තේරෙන එක 150යි. මෙන්න මේ දෙක සමබර වුණොත් ඒකට කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පාන නොවෙන හිත, తాදී හිත, නොසලෙන මනස, තථාගත මනස කියලා. ඒ නිසා අපි අතෙන්ද යන්න ඕන. කොතැනද මොනවාක්වත් නොදැනෙන විවේක තැන. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ඒක නිින්ද කියලා කිව්වට ඒක හොඳට උහුරු කරගත්තාට පස්සේ වශී කරගත්තාට පස්සේ ඒක නිින්දක් වෙන්නේ නැහැ. තමන්න දැක් ගන්න පුළුවන් නිින්දකුත් තියෙනවා. කීන මිද්දේ කියලා. මම මෙතන තියෙන හිත සංගවි ගන්න එකක්. මම මෙතෙන් ගියාට පස්සේ කාලය සහ දේශය අහුවෙන්නේ හැබැයි අවදි වෙන්න පුළුවන්. අත්දකින්න පුළුවන්. එතකොට එයාට තේරෙනවා මේක විශිෂ්ට තත්වයක් කියලා. එතකොට ඒකේ ඉන්න කෙනා රූපයක් දැකපුවාම රූපෙට වෛර කරනවා. ඒ මොකද මේකට කෑදර නිසා. ඒ නිසා එයාට තාම අසහනයක් තියෙනවා. මේකේ ඉන්න කැමැති මේකට බාධා කරන හැම දෙයකටම වෛර කරනවා. සමහරුන්ට මේක වෙන්නේ මහා පාළුවක් විදියට, මහා කම්මැලිකමක් විදියට, මහා තනිවීමක් විදියට මම නැති වුණා. ඒ නිසා ඒගොල්ලෝ හරි ආසාවෙන් ඉක්මනට ආයෙකෝ කැහැලා හරි. හයිය හුස්ම අරගෙන හරි, ඇස් දෙක අරලා හරි, රූපේ දිහා බලලා හරි ආයෙ රූපෙට එනවා. ඒක නා රූපෙට කැමැති අරූපෙට වෛර කරනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් අරූපෙට කැමැති රූපෙට වෛර කරනවා. මේ දෙකේ කොයි එකනාද කියන්න කාටවත් කියන්න බෑ. ඒ නිසා යෝගාවචරයේ කට උත්තර දීලා අහන්න ඕනේ. හොඳයි මේ විවේක වෙලා හොඳ තැනකට ගියාම Taman ඒකට මනාපද අමනාපද නැත්නම් මේක ප්‍රතිපදාව දිනුවක් විදියට ගන්නවද කෙලෙස් අඩුවීමක් විදියට ගන්නවද නැත්නම් පාළුවක් තනිකමක් කම්මැලිකමක් නීරසකමක් විදියට ගන්නවද කියලා. ඉතින් එතකොට මට මතකයි මම ඇලන් මැතිනාරාමේදී මහනකොට ඒක නෝන මහත්තයෙක් ඇයි ස්වාමීන් වහන්සේ මේක අනිවාර්යයෙන්ම අගේ කළ යුත්තක් නෑ ඒ කවුරක්වත් ඒකට වෛර කරන්න කියලා. මොනවාක්වත් නැති ඒක උතුම්මනේ කියලා. ඒ මං කෝ ඒක උතුම්ම නම් ඒ කෙලස් තියෙන්න බෑනේ. ඕනේ ඒක කෙලස් නෑනේ. මං කෝ ඒක නැති බවට පශ්චාත්තාප වෙනවා කියන කෙලෙසක්. ඒකට ආසනම් ඒක නැති බව පශ්චාත්තාප ඇත්ත තමයි ගාන්ති ඒක නැති වෙච්චානම් හීල් වෙනවා තමයි. ඒ තර්කයෙන් අල්ලලා දෙන්නවනේ භාවනාවෙන් අල්ලන්න බෑ. ඊට ඉස්සල්ලාලා දෙන්න මේ නැති තැනද හොඳ ඇති තැනද මේ දෙක අනිවාර්යයෙන්ම පුහුණු කරපු නැති මනස ප්‍රතිස්ථීප නැති මනස ටක් ගාලා තෝරනවා මට රූපේ හොඳයි අරූපේ හොඳ නැහැ අරූපේ හොඳයි රූපේ හොඳ නැහැ කියලා හිතන්න පුළුවන්ද කාට හරි භාවනා කරලා කරලා කරලා කරලා ලක්ෂ කෙල කෝටි වාරයක් මේක වශී කරලා ලක්ෂ කෙල කෝටි වාරයක් මේක සිද්ධි කරලා ඒ වගේ මොනවාක්වත් නැති දන්න ගියත් හොඳයි ඒක කලවම් කරන අක්කක්ක කරන හොඳ රූපයක් ආවත් හොඳයි. දෙකම හොඳයි. මේ දෙක එකක්වත් එකට එකක් යට කරන්න පුළුවන් ශක්තියක් එව්වට නෑ. හැබැයි මේ දෙන්නට දෙන සාපේක්ෂ වෙන්නේ නැතුව දෙන්නට දෙන ප්‍රතිඋත්පන්න වෙන්නේ නැතුව ඉන්න බෑ මේ ලෝකේ. ඒ නිසා මේ සෞපදේශේෂ නිර්වාණ ධාතුවේදී වරින් වර වරින් වර කෙලෙස් නැත්තන් යන්න පුළුවන්. හැබැයි ඒකට විශේෂ ආසාවක් තියාගන්න එපා. කෙලෙස් තියෙන තැනට ආවයි කියලා පිරිුණායි කියලා හිතන්නත් එපා. මේකට එනවා ආයෙත් අරකට යන්න පුළුවන්. අරකට එනවා ආයෙත් මේකට යන්න පුළුවන්. ඒක උදාහරණයක් වශයෙන් කියනවනම් වතුර හැදෙන ස්ටේඩියා ගෙම්බගේ රූපාන්තරණේ පුංචිම අවස්ථාව ඒ කාන්තේම ජලජ සතේ. නමුත් යම් මට්ටමකට ආවට පස්සේ ඔක පිට කරමන් ලොක්ක බැතුලට ඇදගෙන ඔගේ පෙනහළු හැදිලා හැමෙනු තොස්ම ගන්න පුළුවන් වුණාට පස්සේ උඹේ ජීවියෙක් වෙනවා. උට ඔන්න වතුරේ ඉන්න පුළුවන්. ගොඩ ඉන්න පුළුවන්. ඉතින් අර ඒ ඒ වතුරෙම හිටපු එක මාළුවෙක්මයි ඉස්කෙඩියා කියන්නේ මාළුවගේ සියලු ලක්ෂණ සහිත හැබැයි බාහිර කර්මල් තියෙනවා. මේ කර්මල් ඇදරන මේ පෙනහළු හැදිලා හැමෙන් හුස්ම ගන්න පුළුවන් වෙච්ච දවස උ ගෙම්බෙක් වෙනවා. ඒකට ගෙම්බා උබේ ජීවි. එතෙක් යා හිතේ ජලද ජීවියෙක් විදියට. ඉතින් ස්ටුඩියෝ හැමදාම අම්මා ඉන්න වෙලාවේදී වතුර වතුර කඩේ හරි සන්තෝෂෙන් ඉන්නවා. ස්ටුඩියෝ දාන්න ගත්තාම ලක්ෂ ගණක් දාන්නේ. ඉතින් ඉඳපු ගමන් බලනෝනේ මේගොල්ලෝ කතා කරන උඹ දැක්ක ධම්ම උඹ දැක්ක ධම්ම අම්මා පෙන්නන නෑනේ. ඉඳපු ගමන්. ඉතින් ආපු ගමන්ම අනිද්දාති කිව්වොත් යහනවා අම්මේ උඹ කොහෙද ගියේ කියලා. ඉතින් අම්මවිල්ලා කියනවලු මම ගොඩට ගියයි කියලා. පිස්සු කතා කරන ධම්මේ කොහොමද ගොඩ යන්නේ උඹලා අපි එක જાතිනේ ගොඩ ගියොත් මැරනවානේ. අම්මා ගොළු වෙනවලු. ඒ ඉස්කිරියට කියලා දෙන්න තේරෙන්නේ නෑ. මේ දැන් වැඩෙන එක අවස්ථාවක් තියෙනවා උබේ ජීවි අවස්ථාවක් අරූපෙත් තියෙනවා රූපෙත් තියෙනවා වගේ ජලයේත් ඉන්න පුළුවන් වතුර මේ ගොඩ ඉන්නත් පුළුවන්. ඉතින් මේක මේ වතුරේ ඉන්න කාමභෝගී ඉන්න කවදාවත් තේරෙන්නේ නැහැ. උත්තර තේරුම් කර දෙන්නත් බෑ. මොකෙන් තේරුම් කරන්නේ? එයා දන්න විදිහට ගොඩ දාපු ගමන් ගැහිලා මැරෙනවා. භාවනා කරන කටේ ගැහිලා මැරෙනවා. කොට දාපු මාළුවෙක් වගේ අර අර තේරුම් ගන්න බැරි අහුවෙන්නේ නැති අරමුණත් අහුවෙන්නේ නැතන ගියාම ජීවය උලනවා සහලවනවා කැරකෙනවා හීන් දාඩි දානවා නිල් පාට වෙනවා රතු පාට වෙනවා උඩ යනවා පාත වෙනවා කරකොලත් ඇරියවා මම කවදාකවත් හිතලා නැහැ මේ ජීවිතේ ඉඳද්දිම ඔබේ ජීවි වෙන්න පුළුවන් කියලා එහෙම නැත්නම් ආර්ය ලෝකේ භාෂාව අපිට තේරුම් ගන්න පුළුවන් මේ කියලා ආර්යනාශල බුද්ධිචිනව අපිට මේ මේ නරාවලේ ඉන්නකොටත් බුද්ධ විඳින්න පුළුවන් ආන්න මේ දෙක අරගෙන ඒක උනත් කමන්නේ මේක උනත් කමන්නේ කියලා ජීවත් වෙන්න අවුරුදු කෝටි කීයක් භාවනා කරන්න වෙයි. අපි ඒ තරම්ම මේ කාමයේ ගිල්ල ජීවත් වෙන්නේ, කයේ ගිල්ල ජීවත් වෙන්නේ, රූපේ ගිල්ල ජීවත් වෙන්නේ. මේවා ගැලවලා විතරක්මදී. ගලවලා හම්බෙන විකල්පයත් මේ කක්කාව හා සමාන කරගෙන කාම ලෝකේ හා සමාන ඒක නැත්තර කාමේ නෑ කාම සංඥාවක් නෑ මෙතන තියෙන රූප සංඥා ටිකක් ආන්න මේ දෙක අතර සමබල බලනකොට බුදුරජාණන් වහන්සේලා සුවිශේෂ සංකල්පයක් ඉදිරියට ගන්න සිද්ධ වුණා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම ඒකත් එකයි මේකත් එකයි මේක විස්තර කරලා දෙන්න මොනම කොච්චර දක්ෂ වුණත් යෝගාවචරය භාවනාවේ මේකට ආපු ගමන් ගෑවෙනවා හීල් වෙනවා දැන් මෙච්චර ආශාවෙන් උපයාගත්ත මේ අරූපේ එහෙම නැත්නම් මේ හිස්තනත් මේ ඒක කෙලෙසන කෙලෙසුත් එක්ක සමසේ සලකන්න කියනවා. ඒක කියනවා මේකට කිට්ටුවෙන් යන කතාවක් කියනවා මේවා කියනකොට ඔය මූණ දැන් ඔක්කොම ඇහින ගහච්ච සූම් පිටිනේ වගේ දින්නේ මට පේනවා. මම ටිකක් ලේ වුණාට මම නිකන් විහිළුවක් කරන්නම්. එතකොට ටිකක් පණෙයි. මේ චුල්ල ධම්මපාල ජාතකයේදී සරුවච්චන් වහන්සේ ඉපදුනේ ධර්මපාල කුමාරයා විදිහට. කාලාපුර රජුරන්ගේ පුතා විදිහට. ඉතින් කාලාප රජුණන්ගේ මෙහි කියන දාව තමයි දරුවා හම්බුනේ. මේ දරුවා හම්බ වීම රජමහිෂයට විශාල ජයග්‍රහණයක්. මොකද මගේ පුතා දැන් රජ වෙනවා නම් අම්මා රජමහිෂිකා වෙන්න නිසා දරු ගැබ්බ හටගත්ත ගමන්ම රජුරුවන්ගෙන් ඒ ඒ දෙවින්නාංශේ විශේෂ ආරක්ෂාව දෙනවා. මොකද අන්තපුරේ ඉන්න අනිකුත් සියලුම දෙනා මේ දෙවින්නාංශයට වශ දෙන්න බලනවා. ඒ මොකද රජුරුවන්ගේ දරුවා උපදිච්ච එකන තමයි තැන යන්නේ. ඒ නිසා අන්තපුරේ ඉන්න කාන්තාවෝ හැම කෙනාම ඇවිල්ලා කියනවලු අනේ බබෙක් එහෙම හම්බෙන්නව අපිටත් කියන්න බෑ. කීයපු ගමන් වහදෙනවා. කාන්තාවන්ගේ වැඩ දන්නවනේ. සපත්නි කියලා කියන්නේ. සපත්නි කියන්නේ එකම මිනිහාගේ ගෑනු. අපි කියන්නේ හැපින්නි කියලා. සපත්නි කියන වචනේ දැන් බය විවාහේ නෑ. එකම මිනිහට ගෑනු දෙන්නෙක් කියනවනම් හැපි නියෝ කියලා කියන්නේ මොකද එක එකක් කහ කොට වැටෙනවා. මේකේ දායකලා තිබිච්ච එක. ඉතින් මේ කුමාරි මේ දෙවින්නාංශයට දරුගබ හරිලක කොල්ලෙක් වුණොත් ඒක විශාල ජයග්‍රහණයක්. මේක කොල්ලෙක් වුණා. කොල්ලක් කියන්නේ බෝසතාණන් වහන්සේ. කාලාබ රජුර කියන්නේ හුද්දට බොන රජ කෙනෙක්. හුද්දටම මත් වෙන්න බොන. දවසක් රජුර මෙහෙම යනකොට දෙවින්නාංශේ තොටිල්ල පැත්තට හැරිලා රජුරන්ට පස්සපැත්ත හරහාන කුමාරයා හුරතල් කරනවා. රජ්ජුරවන්න කල්පනා වුණාලු දැන් මට හිත ගෑණි මගේ හොඳම ගෑණි මේ ඉපදිලා දවස් ගානේ මේ දරුවා අම්මගේ අවධානය සම්පූර්ණ මැරෙන්න මට නෑ මගේ ගෑණි. මේක ලොකු වුණොත් මේ අම්මා මට කොහොමඩක්වත් නැති වෙනවා කියලා කපන්න ඕනේ කියලා හතර හතර කපන්න කියලා විධානයක් දුන්නා. මේ ඉපදිලා දවස් දෙකට මෝ අම්මගේ අවධානය මෙච්චර උරා ගන්නවා නම් දැන් මට අම්මා නෑ දැන්. මේක ලොකු වුණාම මට මොනව කරයිද කියලා දෝප් මනසනේ විධානයක් දෙනවා. විධානයක් දුන්නට පස්සේ ගහලයට වෙන කරන්න දෙයක් නැහැ. ගිහිල්ලා කියන රාජ්‍ය රෝගියව හතර වහල් කර කපල හතරට කපල හතර වහල් කර ඉල්ලන්නේ කියලා කපුටන්න ගන්න. දැන් බිසවුනාසෙට මොකද වෙන්නේ කියලා හිතන්නේ. දැන් මේ රජ වෙන්න රජපතියෙක් වදාගෙන හුරතල් කරන වෙලාව. ඒ රජුරවන්ට ඒක විශාල ඉඟියක් වුණා. ඊට පස්සේ දැන් රජුරෝ ඉන්නවා පත්තිරුප්පේ ගහලයා ඉන්නවා කුමාරයා තියාගෙන ඩංගිඩිය උඩ අම්මා ඉන්නවා මතක් වෙනවා කලන්ත හැදෙනවා. මිනිස්සු බලාගෙන ඉන්නවා අනේ මේ බීලා කරපු තීන්දුවක් නිසා අම්මා කෙනෙකුට වෙච්ච වෙහෙසක්. රජ බිසවට වෙච්ච වෙහෙසක්. එතකොට සර්වචන් ආංශයේට ඥාණය පහළ වෙලා සර්වචන් ආංශය දැන් තව පොඩ්ඩකින් කපන්න ඉන්නේ. මේ ලදරු කුමාරයා මේ සර්වචන් ආංශය. බොස්සන්නවා මහා බොස්සන්නවා. එයාට හිතක් පහළ වුණාලු මේ මාව කපන වාස ගහලයක් මං වෙනුවෙන් මේ කලන්ත හැදුවෙන් මැරෙන අම්මටත් මට මාව කපන්න කියලා තීන්දුව කරපු පියමහරජුරන්ට සමහිත පහළ වුණා කියලා. පුළුවන් ද හිතා ගන්න. තව පොඩ්ඩකින් මේ දංගෙඩි උර තියලා මාව හතට කපන ගහලයක් මං ගැන අඬා අඬා වැටෙන මේ අම්මත් මාව මරන්න තීන්දුව කරපු රජ්ජුරුවොත් මේ බලන් ඇවිල්ලා ඉන්න ඔක්කොටම සමහිත පහළ වුණයි කිව්වහම ඒක මනුස්සයිතක් වෙන්න බෑනේ. මේ මහබෝසන් වහන්සේ වගේ ඒ වගේ මේ අපිට එන කෙලෙස් තියෙනවා. ශබ්ද ඇහෙනවා වේදනා එනවා හිතවිලි එනවා ආනාපාන වෙනවා ආනාපාන නැති හොඳ විවේක තනවා මේ සේරටම සමහිත දැම්මොත් හරිම අමාරු එක තර්කයකට අල්ලන්න හැබැයි මේ එන ශබ්ද මේ වෙලාවේදී තැම්බිච්ච පිපිඤ්ඤ කෑලි වගේ හොඳටම ගෙවිලා තියෙනවා ඇහෙන වේදන දැනෙන වේදන තාමත්ම තුනි හිතවිලි බොහොම බොඳ විච්චා නමුත් ඒක අර ඇහැට කුණ වැටෙනවා වගේ අපි ඒකෙන් කතන්දර ගොතනවා කතන්දර ගොතන්න එපා. ගණන් ගන්න එපා. ඒව මොනවත් නැත්නම් හිස්තන ගණන් ගන්නත් එපා. මේ දෙකම දිහා සමහිත බලන සම්මාදිච්චය නැත්තම් එයාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි පටන් ගන්නවත් නැහැ. මේක කරලා කරලා කරලා එහෙම නැත්නම් මේක ජීවිතේ අපි කියනවා ක්ෂණ මාත්‍ර වශයෙන් තදංග වශයෙන් తాවකාලික වශයෙන් මේක අත්දැකලා අත්දැකලා පස්සේ මේක කියන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ මේක කරන්නයි මම මේ Brahmacharya රැක්කේ මේක තමයි මට හම්බෙච්ච ලොකම දෑවැද්ද කියලා කවදා හෝ යෝගාවචර තේරුම් ගත්තොත් එයා ඒ චිත්තක්ෂණයේ සාපයක් විදිහට සලකන්නේ නැහැ නෝන්ජල්කමක් විදිහට සලකන්නේ නැහැ తాදී ගුණය නොසලෙන මනස කියලා ඒක අගය කරන තැනට සමාදම් වෙන තැනට උපසම්පාදනය කරන තැනට ගියොත් ඒ මනුස්සයා මේ නිවන කියන්නේ මොකද්ද කියන එක දැන් తాවකාලිකව එහෙම නැත්නම් සුළු ඇසුරකින් තේරුම් ගත්ත කෙනෙක්. එයාට විතරයි අන්න මේ චිත්තක්ෂණය වැඩෙන්න, දියුණුකරන, බහුලීගතකරන, භාවිතකරන උපක්‍රම තේරෙන යාට විතරයි. මේකට බය වුණොත් මේක මේ මනුස්ස ලෝකයට අයිති නෑ මේ කෙලෙස් වලටයි නිකලෙස් වලටයි සමාජීචය සලකන්න ඕන කියන එකයි මෙතන තියෙන්නේ කියන එක තේරුම් ගන්න බැරි නම් අර කවදාකවත් මේ නොසැලෙන මනස කියන එක තේරුම් ගන්න බෑ. නොසැලෙන මනස කියනකොටම ටිකක් නොහුරු ගතියක් නැතිනේ සැපටයි දුකටයි සමහිත. යසසටයි ආයසටයි සමහිත. ලාභයටයි පාඩුවටයි සමහිත දුකටයි සැපටයි සමහිත. ඉතින් අපි මේ ජීවිතේ පුරාවට අපි ගෙනිච්ච මේ සැප පමණයි දුක එපා යසස පමණයි අයස එපා වාසිය විතරයි පාඩු එපා කියේ ජීවිතේ යම් මට්ටමකට භාවනාව ගේන්න ඕනේ මේ දෙකම උඹ බලන හැටියෙන් තමයි තීන්දුව වෙන්නේ. තමන් මේක සපක් කිව්වොත් සපක් නෑ කිව්වොත් නෑ තමයි. කියලා මෙන්න මේ සම්මාදීච්චය නැත්නම් මේ භාවනාවේදී හීනෙන් දිවගෑ කිරිසුවඳක් වගේ මේ ක්ෂණ මාත්‍ර වශයෙන් පහළ වෙන මේ තදංග නිබ්බුතිය මතු කරගෙන අගය කරලා ඒක දියුණු පවුණු කිරීම සඳහා ක්‍රමසහවිදි හොයන මට්ටමට යෝගාවචරය ආවොත් ඊට පස්සේ ත්‍රිපිටකයේ ඕන සූත්‍රයක් කියනකොට බුදුහාමුදුරුවෝ කියලා තියෙන මොකද්ද කියලා භාවනා නොකරපු කාලයට වැඩිය පුදුම ගැඹුරක් තේරෙන ගන්න. එහෙම නැත්නම් මේ සූත්‍රය ඉගෙන ගන්නේ ඩිප්ලෝමා ගන්න, PhD ගන්න, බුද්ධ ධර්ම පිළිබඳ ක්‍රෙඩිට් එකක් ගන්න මිසක් මේ කියන දේ තේරෙන්නේ නැහැ. ඒ මොකද අපි කොයි දේ දඩමීම කරගන්න හදනවා මිස ගැලවුම සඳහා විමුක්තිය සඳහා විරාගය සඳහා පාවිච්චි කරන්න දන්නේ නැහැ. නිසා යම් වෙලාවක යෝගාවචරයා කාම විනිබන්ධ චිත්තය, කාය විනිබන්ධ චිත්තය, රූප විනිබන්ධ චිත්තය, නිදිමත පිළිබඳ විනිබන්ධ චිත්තය සහ දේවනිකායකටම යන්න ඕනේ කියන මේ විනිබන්ධ චිත්ත මතු උනොත් මැරෙන්නේ ඉස්සලා ලොකු වාසනාවක්. මට තියෙන්නේ මෙන්න මේ මෙන්න මේ වගේ බැඳුම් එකින් එකට එකින් එකට යටට ගිය බැඳුම් රාශියක් තියෙන කියලා. මතු වුණොත් ඒක ලෙවල හෙලි කරන්න පුළුවන් නම් ඉතියාට ක්ෂණ සම්පත්තිය තියෙනවා. මේව වසංගන්න ගියොත් මේ හෙලි කරගන්න බැරි වුණොත් මේකම අරගෙන පොදිය පිටින් අපි ඊගාවාත්මයට යනවා. කොච්චර පිංකම් කරත් මොනවා කරත් මේ පිළිකාවක් හැදුනා වගේ කොස්ස රොස්ස ඇතුළේ කියන තාක්කල් අපි පිටින් කොච්චර සායංගය ආවත් ඒ ආධ්‍යාත්මික ජීවිතේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්චාම මේ සංසාර බය දන්න කෙනා සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන එකනා තීරුම් ගන්නවා කාමයේ අයින් කරුවාට පස්සේ මම රූපේ ඇල්ලුවාට, කය ඇල්ලුවාට, කය කියන්නේ සැපක් නෙවෙයි. කයි කිසිම ওই කියන දේවල් නෑ. නමුත් මේ ලොකු වාසියක් උනේ කාමයේ දුරුවන් කරගත්තානේ. ඊට පස්සේ කය ඇල්ලුවාට සැපක් නොවිලා කයේ තියෙන එක ධාතුවකට පමණක් අඩු කරාට පස්සේ ඒ ධාතුවත් කොට දාපු මාළුවෙක් වගේ සැලෙනවා. ඒකේ කිසිම මං මං බැලුවයි කියලා වෙනසක් නැහැ. මේක මේක තමන්ගේ නෙමෙයි අනුන්ගේක් වගේ විස්තර කරන්න පුළුවන් නම් එයාට කාම සංඥාවක් නැහැ. ඒකවල කාය සංඥාවක් නැහැ. හොඳට දන්නවා <clears throat> මතුවෙච්ච රූපේ විස්තර කරන්න. ඒක විස්තර කරන ඉවරලා ඒක ගැන උනන්දුව මෙව පිළිබඳව තෝරන බේරන ගතිය නැති වෙච්ච ගමන් බබදොයි. හිත නින්දට වැටෙනවා. ඒ ඒ කියන්නේ කෙලස් නැහැ. කෙලස් කියන්නේ විශේෂයෙන් රාග ద్వේෂ දෙකේ කුප්පණ ගතිය නැහැ. ඊට පස්සේ මේකෙන් ගොඩ ගන්නවයි කියන එක ඒ කියන්නේ මේක විනිවිදිනවයි කියන එක එහෙම නැත්නම් මේ ඒ ඒ නින්දට අවදි වෙනවයි කියන එක හරිම අමාරු විස්තර කරන්න. ඒක සාමාන්‍ය විද්‍යාව පැත්තෙන් බලනකොට গুপ্ত විද්‍යාව කියලා කියන්නේ. විද්‍යාවට අල්ලන්න බෑ එතනින්. විද්‍යාවට අල්ලතයි රූපේ දක්වා අල්ලතයි. තර්කයට අහු වෙනවා. මෙතනින් එහාට ගියාම ඒ රීකී අධ්‍යාපන ක්‍රමයේ කොහොමඩක්වත් මේක අල්ලලා දෙන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන් මෙතනින් එහාට සද්ධාව අවශ්‍යයි. අනිවාර්යයෙන් මේකට මේ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් හිතකට කියලා ඒ ගුඪ දේවල්, গুপ্ত දේවල් වගේ මේ නිින්ද කියලා කියන්නේ හුදු මායාවක් විතරයි. බුබ්බඩේකට බද්බූසෙකට කම්මැලියෙකුට මේක වාසියක් වුණාට මේක විනිවිදින්න ඕනේ. මේකට අවදි වෙච්ච කෙනාට විතරයි බුදුන් දකින්න පුළුවන්. ඊට පස්සේ මේ උච්චර මේ ව්‍යායාමයක් අපි කරන්නේ දිවි ලෝකේ යන්නද? ලබනාති මිනිස් කෙනෙක් වෙන්නද? ලස්සන වෙන්නද? අන්න එතකොට තේරෙනවා මේ වගේ වටිනා සාසනයක් මේ තුච්ච කරගෙන පහත් කරගෙන මේ කරන ශාපෙම ඇති අපිට සංසාරයක් ඇති වෙන්නේ. නිසා මේ කරන දේ කරන්න ඕනේ මේ පේන අහවල් දේ සඳහා නෙවෙයි. භාවනා කරන්නේ භාවනා කිරීම සඳහා. එහෙම නැතුව මට මේ මේ ධානය ලබනද විපස්සනා ලබනද මාර්ගඵල ලබනද උඩින් යන්න දිබ්බජක් ඥාන පහල කරන්න රැස් වී දෙන්න මේ හරුබ නැතුව නෙමෙයි මේ ශාසනය. මේක ඉස්සරහින් තියාගත්ත ගමන් වැඩි එකක්ක්. කීරි කලෙයි ගොම කඳුලයි. කීරි දෝගත්ත නම් කීරි ටික පැත්තක තියලා කොම වැඩ කරන්නේ. ඉතින් මේ වගේ පිරිසිදුවක් අපිට කාගෙන්ද ලැබෙයි කියලා හිතන්න පුළුවන්. තමන්ම මේක තේරුම් ගත්තොත් නැත්තම් මේකයි සම්මාදිට්ඨිය කියලා තේරුම් ගත්තොත් එයා ඊට පස්සේ මේ සම්මාදිට්ඨිය වඩන හැටි දනවිස උපයන්න eBay. සම්මාදිට්ඨිය කියන එක සුපර් මාකට් එකට ගිහිල්ලා රාක්කයකින් මිලදී ගන්න බෑනේ. කාමයේ දුරු කරන සම්මාදිටියක් ඕන. කාය සංඥා කාය තණ්හා දුරු කරන සම්මාදිටියක් ඕන. රූප සංඥා දුරු කරන සම්මාදිටියක් ඕන. නින්ද විනිවිදින්න සම්මාදිටියක් ඕන. ඊට පස්සේ මේ භාවනා කරන මේ පිං කරන්න දිවි ලෝකේ යන්න නෙවෙයි කියන එකට සම්මාදිටියක් ඕන. මේක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. කමඨාන එක අහගෙන ඉන්නකොට තේරෙනවා මෙහා මේ මේ මොකේට සාපේක්ෂවද මේ කතා කරන්නේ කියලා. ඕන කෙනෙකුට ඕනේ වார்த்தාවක් ලියන්න කියන්නේ ඒ ලෝකේ තියෙන ඔක්කොම සාහිත්‍ය තියෙන කාමෙට එහෙම නැත්නම් කයට එහෙම නැත්නම් රූපෙට ඉතින් මේ කමටහන කියනකොට අහගෙන ඉන්නකොට පේනවා කොතනද පැටලලා තියෙන්නේ ඒ දැකීම වැරද්දක් වුණාට ලොකු ජයග්‍රහණයක් ඒක හරියට මොලේ පිළිකාවක් තියෙන කෙනෙක් පුළුවන් තරම් ඉක්මනින් ආවල් දන පිළිකාවක් කියලා කියලා දැනගන්න එකේ ලාභේ ඊට පස්සේ බෙහෙත් කරතයි ඒ දන්නේ නැත්නම් පිළියම් කරන්න බැරි තරමට ඒක වැඩෙනවා ඊට පස්සේ කරන්න දෙයක් නැහැ ඒ නිසා මේ අපි ළඟ වැවෙන මේ පිළිකාව මේ විනිබන්ධ කියලා මේකට සාරිපුත්‍ර සාංශේ දීලා තියෙන නම මේ විනිබන්ධ තමන්ම අවබෝධ කරවුවා නම් එයා කමටාන් වார்த்தාවක් දෙනවා මිසක ප්‍රශ්න අහන්න ඉන්නේ නැහැ. එයාට තේරෙනවා මම මේ කතා කරන්නේ කාමයට බැඳලා. මම මේ කතා කරන්නේ කයට බැඳිලා. මම මේ කතා කරන්නේ රූපෙට බැඳිලා. එහෙනම් මම මේ කතා කරන්නේ නින්දට බැඳිලා. එහෙනම් මම මේ කතා කරන්නේ මේ භාවනා කරලා ලබන්න ඕනේ පිනකට බැඳිලා. මේ සේරම කාම කියන නම තෘෂ්ණාව කියන නම තියෙනවා. ඒ නිසා භාවනා කරන කෙනා බෞද්ධකම ඇහැරෙනවා. හරි භයානකයි. නිතරම රූපේ හාට ගිය ගමන් හොඳ නරක හරි වැරදි මොකුත් නැහැ පුඤ්ඤ පාපං පහීනස්ස කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. එයාට පින්පව් නැහැ ඊට පස්සේ. කොයි එක තියහත් සමහිත බලන්න පුළුවන් ගතිය. ඉතින් මේ මිනිස්සේ ඇත්තටම කියනොනම් ගිහිගෙට නොගැලපෙන කෙනෙක්. ඉන්න බෑ. ඒ තේරෙන්නේ නැහැ. ඉතින් කියන බුදුහාමර දැන් ඉතින් ෂේප් වෙන්න බලපන් ඔතන හිටියොත් වහකණ්ඩ වෙන්නේ. ඒ හැම එකකටම කන ඇහැට කුණක් වටනවා වගේ වෙනවනේ මේ මේ මිනිස්සයා මේ මොන මොන જાතිකට තල්ලන්න බෑ. මොනම දෙයකටවත් එයා කුප්පන්න බෑ. මේ මං මේ මේ නිකන් සාමාන්‍ය අර මේ ගේ නාම මතක වතක් වෙන්නේ මාව සන්නසඬ පිනවඬ රන් මිනි මුතු වලින් බෑ ඇලේ දොලේ ගංගාවේ මිදී ඇල්ලේ මගේ හිත නෑ කොහෙද හිත තියෙන්නේ දන්නෙත් නෑ ඉති ඌ තල්ලු වෙන්න බෑ සමාජේ උක ඉන්න හරියක් කියන්නේ මේ මිනි මුතු රන් වලින් ඇලේ දොලේ ගංගාවේ බැඳිච්ච කට්ටියනේ ඒකේ ගාඩ කියලා මෙහා ප්‍රසිද්ධිය සින්දුවක් කියොත් එම මාවසන්න සඳ පින්න වඳ ඇතින් මිටි මුඳු වලින් බෑ ඇලේ දොලේ ගංගා වෙදී ඇලේ මගේ හිත නෑ එහෙනම් ඵලයයි යකෝ කැලේට කියයි එහෙමයි යකෝ අනේකයි තියෙන්නේ මෙතන ගියාට පස්සේ ගීගේ ජීවත් වෙන එකත් ඇහැට කුණක් වටනවා මේක ඉස්සලා කලින් පැවිදි වුණත් අමු බොරුව කරන්නේ මේක තේරුම් ගන්න නැතුව පැවිදි වුණත් ඊට පස්සේ ඇඟරම් පැවිදි වෙලා තියෙනවා හැබැයි හිත පැවිදිලා නැහැ මේකට ලාභයි ටිකක් ලාභකමක් තියෙනවා අනික් කට්ටියත් භාවනා කරනවා. නමුත් පැවිදි වෙච්ච ඔක්කොමලා උතන නැහැ. ඒ තරම් පිරිසුදුවක් නැහැ. ඉතින් අපි පැවිදි හෝ වේවා ගිහියෝ වේවා මතක තියාගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ තේරුම් ගන්නද නැත්නම් බොක්කෙම තේරුම් ගන්නද එයා ওই කියන විනිබන්ධ පහ එකින් එකින් එක තේරුම් අරගෙන මම දැනට අහුවෙලා තියෙන කෝකද කියලා දන්නවනම් එයාට තේරෙන්නේ මේක පණිනවා කියලා වෙලාවෙන් වෙලාවට. වෙලාවක කය අල්ලගෙන අපි කතන්දර ගොතනවා. වෙලාවක රූපය අල්ලන කතන්දර ගොතනවා. වෙලාවක නිදිමතේ හිටිනවා කියලා කතන්දර ගොතනවා. වෙලාවක දිවි ලෝකයන් කතන්දර ගොතනවා. එක්කනාවගෙම මේ රීකී ක්‍රමයක් මේකේ නැහැ. මෙන්න මේක ඇල්ලුවා නම් එයා හරියටම වෙදත් වෙනවා ලෙඩත් ලෙඩත් වෙනවා බේතත් වෙනවා මේක. දැනගත්තා නම් එයා එතනම වෙදා වෙනවා. එතනම ඒකම බේත වෙනවා. එයාමයි ලෙඩා. එතකොට එතන මේ ෂෝට් සර්කිට් වෙනවා. එහෙම නැත්නම් පරිපතේ එතනම සම්බන්ධ වෙනවා. ගැලවිලා යනවා. ආය බය වෙන්න මොනවත් දෙයක් නැහැ. අපි දැන් නෑ ලෙඩෙක් වෙනම ඉන්නවා, වෙදෙක් වෙනම ඉන්නවා, බේතක් වෙනම තියෙනවා, ලෙඩක් තියෙනවා වෙනම. හම්බ කරගෙන කන්නේ ඔන්න ඔතන. බුදුරජාණන්සේ බව හත හත වන බව දුකට වේදාන. භව රෝගෙට ඔසුවක් සොයන්නේ බුදුරජාණන් වහන්සේ. ඔය වගේ මේ වවාගෙන කන වැඩ පිළිලක් මේක නෑ. ඒ නිසා Taman දන්නවනේ මට තියෙන අසවල් විනිබන්දේ කියලා. ඒක භයානක අපරාධයක් නෙවෙයි. තමාම Tamanගේ රෝග නිర్ణයක් කරනවා. ඒ රෝග නිర్ణයම ඔසුවක් වෙනවා. ඒක කාටවත් කරලා දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේත් කරන්න බෑ. ඒ නිසා අපි මේ ගිහිල්ලා තියෙන ගමනේ බලන්න භාවනා කරනකොට ප්‍රශ්නයක් ආවම මට මේ කාම බන්ධනයක් සම්බන්ධ කරනද මේ පටලවිල්ල තියෙනවා. එනස මේ කය පිළිබඳව තියෙන අසීමිත බන්ධන නිසාද මේ පටලවිල මම මේ එක තැන කරකවෙන්නේ. එහෙම නැත්නම් මේ දකින්න රූප කහ පාට පෙන්වනවා නිල් පාට පෙන්වනවා හතරස්සට පෙන්වනවා කියන මේ රූප අල්ලගෙනද නටන. එහෙම නැත්නම් මේ නිදිමතක් අල්ලගෙනද නටන. එහෙම නැත්නම් මේ කික්කුවෙන් තියාගෙන ඉන්න මොනවා හරි මේ පිම්පව් ප්‍රාර්ථනාවක්ද තියෙන කියලා එක එක එක අරගෙන දැනගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම දැනගෙන දැනගෙන වාරයක් පාසා ඒ ගැට තුනී වෙන්න පටන් ගන්නවා. ලිහෙන්න පටන් ගන්නවා. නොදැක්කොත් ලිහින්නේ නැහැ. ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවාණං khයං වදයි. මේ ගැටේ මම මෙතනයි කියලා දන්න කෙනාට ලියන්න පුළුවන්. එහෙම නැතුව මේක එහෙමෙන් අදින්න යන්න යන්න තද වෙනවා. ඒ නිසා මේක දකින්නකම් කලබල වෙන්න එපා. දැක්කට ඒක ඉච්ඡා බංගත්වයක් කර ගන්නත් එපා. හීනමානයක් කර ගන්නත් එපා. දන්න ස්වරූපයෙන් හෙලි කරන්න. ඒකට අහන මිනිස්සයාටත් කීබුද්ධිය තියෙනවනම් එයාට දැනගන්න පුළුවන් ආ මෙන්න මෙතනයි දැන් ගැටේ තියෙන්නේ කියලා බෙදා හදා ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ ප්‍රසිද්ධ ස්ථානයක කුණරෙදි හොයදිල්ලක් පැතර සිද්ධ වෙනවා. උසාවියට ගිහිල්ලා කුණරෙදි හොදිල්ල සිද්ධ වෙනවා. ඉතින් ඒකටයි සබ්‍රක්මචාරින් වහන්සලා කියලා කියන්නේ. අපි එකිනෙකා හැම බෙදා ගන්නවා. බෙදා ගන්න නැතුව මේක වසංගා ගන්න කද්දාවත් ගමනක් නැහැ. ඒ නිසා පරම විශ්වාසයක් අවශ්‍යයි අපට. අපි ළඟ තියෙන මේ හෙලිකරාට ඒ පක්ෂය කවදාකවත් එක නරකට පාවිච්චි කරන එකක් නැහැ. අපි එකින් එකනට ආදාසයක් වෙන්න ඕන. කණ්ණාඩියක් වෙන්න ඕන. ඒක හෙලි කෙරුවේ නැත්තම් ඒක එතරම් පිළිකාව බාටපත් වෙනවා. එතරම් රොස්ස බහින්න පටන් ගන්නවා. අවක්ෂේප වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක පිළියම් කරන්න බෑ. මේක කැළඹිලා තියෙන වෙලාවෙදීම ශාසනයක් තියෙන වෙලාවෙදීම බුද්ධ ශාසනය ක්ෂණ සම්පත්තියක් එයාට හේලි කරන තරම් විශ්වාසයක් ආවන එක බුද්ධ ගෞරවය නෙවෙයි බුද්ධ ශ්‍රද්ධාව නෙවෙයි මගේ භාවනාවට මට තියෙන ශ්‍රද්ධාව කියලා අමුතු ශ්‍රද්ධාවක් ඒක ඒකට ඕකප්පන ශ්‍රද්ධා අධිගම ශ්‍රද්ධා කියලා ශ්‍රද්ධාව නැගලා එනවා ඒ වගේම මේ සීලය රැකපු එකේ වටිනාකම තමයි තේරෙනවා මේ ශිල්පද කඩාගෙන කාම ලෝකේ ගත කරන මේ තිරිසන් ජීවිතයට වැඩිය අපි යම් විදියක පරිසරයක ඉපදිලා සදාචාරයක ඉපදිලා දැන් සීල රැකද්දී අපේ සාමාන්‍ය දෙයක් වඩපත් වෙලා තියෙනවා නැත්තම් අපිට මෙතෙන් යන්න බෑ. ඊට පස්සේ සතිය තියෙන්න ඕනේ කාමෙති වුණත් සතිපත් වෙනවා. රූපෙති වුණත් කායෙති වුණත් සතිමත් වෙනවා. රූපෙති වුණත් සතිපත්. නින්දති වුණත් සතිමත් වෙනවා. ඊට පස්සේ පින්කම තියෙන ගතියට සතිමත් වෙනවා. ඔක්කොම අරමුණු කරපු දවසේ තේනවා මායя දාන දාන බෝලට ශික්ෂක ගන්න. මායя බෝල පහක් දාන. එයාගේ ඕවර් එක 6 නේ ඕවර් එකක් නෙමෙයි මායя ශ්‍රී ලංකාවේ. පහේ ඕවර් තියෙනවා. ස්ක්‍රූ බෝල් දානවා, ෂයි බෝල් දානවා, බංසර් ගහනවා, එන්නේ එනකට අදිනවා. ඇත්තට පස්සේ බුදුන් කියනවා මාරප් පමෝහණම් මාරයත් මත් වෙලා යනවා. එන්නේ එහෙම ගමනක් නැති තියෙන්නේ. ඒක නිසා මේ මම අද ඉවර කරන්න හදන්නේ මේ පහුගිය දවස් හතරෙම කියාපු කතාව. මේ එක එක තැන් වල බන්ධන තියෙනවා. ඒ බන්ධන Taman තීරුම් ගන්න හදනවා මිසක මේ යටපත් කරන්න මේවා මතු වුණොත් විල්ලැජ්ජයි කියලා පස්ස ගහන්න යන්නේ නැතුව අභීතෝ මේක හෙලි කරන්න පටන් අරගත්තොත් අපිට ලැබෙන ලාභෙට කියනවා සම්මා දිට්ඨිය කියලා. එයාලඟ සම්මා සංකප්පය එනවා මම කියන්නේ සදාකාලිකෝ නෙවෙයි ආන්න ඊට පස්සේ ඊට පස්සේ තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය ලැබෙන්නේ. එන් සීලය ලැබෙන්නේ ඊට පස්සේ තමයි. ඔය කරගෙන යන සීලේ පන්නර ලබන්නේ. ඒක අපි හෙට දවසේ මම තියා ගන්නවා. මේ විදිහට තනවා වඩා ගත එක්කනා කොහොමද මේ ඊතර ධර්ම પરම්පරා ටික ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගලණයට පහසු වෙන විදිහට තමයි ජීවත් වෙන්නේ කියලා. ඉතින් අද දක්වා මේ ධර්ම දේශනාවට අහුම්කම් දීමෙන් තමයි මේ කරගෙන යන වැඩපිළිවෙල බාධාවකින් කරදරකින් තොරව කරගෙන යන්නත් තමන්ටම ගුරුවරට තමන් විතරම බවත් තේරුම් ගන්නට හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා